දැයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණවනේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 10ක් ලැබිලා තිනවා. 9ක් කමටහන් අනිත් එක තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඉඳගෙන භාවනා කරන සමහරක් අවස්ථාවලදී උඩුකය ඉදිරියට කඩාගෙන වැටීමක් සිදුවේ. එවැනි අවස්ථාවලදී කමඨහනට සිත යොදමින් දිගටම භාවනා කරමි. එසේ භාවනා කිරීම සුදුසුද? ශරීරයට යම් බලපෑමක් සිදුවේද යන්න කරුණාවෙන් පෙන්වා දෙන්න. තෙරුවන් සරණයි. ම් කාගෙද දැනගන්න පුළුවන්ද? ම් මේ කියන්නේ ඊ පෙරේද පටන් ගත්ත දෙයක්ද නැත්නම් මුලින්දම තිබුණාද? මාසෙක ඉඳන් වගේ තියෙනවා සෝ. තියෙනවා. ඒ කියන්නේ මොකද්ද දැන් වඩන භාවනාව? ආනාපාන සතිය මුලදී වඩනවා සෝනංශ. හරි. ඊට පස්සේ ධාතු ස්වභාවයන් බලන එක තමයි කරන්නේ වේදනාව හරහා. එතකොට ඒ කියන්නේ කොච්චර කාලයක් ඒක බලනවද? මාසයක් වගේ සවනම්. ඒක මාසයක් වගේ බලන්න. තාම පටන් ගන්න මාසයක් වගේද වෙන්නේ? ඒ ඒ ටික බලන්නේ මාසයක් වගේ වෙන්නේ. හොඳයි. එතකොට කඩන් වැටීම සිද්ධ වෙන්නේ ඒක බල බල ඉන්නකොට. ආනාපාන සතිය බලනකොට තමයි සවනන්සේ මේ කඩාගෙන වැටීමක් වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිකන් ඔළුවට තරක් පොඩ්ඩක් මෙහෙට වෙනවද නැත්නම් මුළු ඇඟම මෙහෙ වැටෙනවද? පල්ලහටම කැඩෙනවා. කැඩෙනවා. සක්මන එහෙම මොකද වෙන්නේ? සක්මන සවන්නංශ පියවර තියාගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ සවන්නංශ. ඒ කියන්නේ මෙනෙහි කරන්නේ නැද්ද දැන්? මෙනෙහි කිරීමක් එන්නේ නැහැ. සමහර අවස්ථාවල තමයි ධාතු ලක්ෂණ පෙන්눔 කරන්නේ උනට අර සක්මන නිකන් යන ස්වභාවයට යනවා. යන්න පුළුවන්. එතකොට හිත පිට යන්නේ නැහැ. පිට යන්නේ පිට ඒ කියන්නේ සිතුවිලි වලට යනවා සවන්නංශ. ඔව්. නැවත ගන්න පුළුවන් ස්වාමී. ඒ කියන්නේ එච්චර බරපතල වලට යන්නේ නැහැ. එහෙම නැහැ ස්වාමී. හොඳයි. ම්ම් ආනාපාන සතිය නිකන් කොයි හරියට වගේ එනවා කියලාද තේරෙන්නේ? ඒක හරියට හොයන්න බෑ ස්වාමී. ඒ කියන්නේ දැන් ඔය වැටෙන එක උදේ වරුවේ විතරද වෙන්නේ නැත්නම් හවස් වරුවේ විතරද වෙන්නේ නැත්නම් හැම පරයන්කක් ගානම සිද්ධ වෙනවද? එහෙම වෙලාවක් කියන්න බෑ ස්වාමී. සමහර අවස්ථාවල තමයි වෙන්නේ. සමහර අවස්ථාවල ඒක හැමදෙස්සම වෙන එකක් නෙමෙයි. හැම පරයන්කෙම වෙන එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. සමහර පරයන්කවල තමයි වෙන්නේ. තමයි වෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් සර නිදිමතක් හැදිලා කඩාන වැටෙද්දී ඒක දැනෙනවා. ඔව්. මේ ඉන්න බෑ. එතකොට පරයන්කේ මේ වේදනාව එක්ක ඉන්න බෑ. කොහොමත් ඉන්න බෑ. අර නැගිලා යන්න හිතෙනවා. අර අර සිහිය පවත්වාගෙන යන එකේදී මේ කඩා වැටුණාට පස්සේ අර ආරම්භුනේම තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා ස්වාමීන් හරි. ම්ම් පොඩ්ඩක් යන්න පුළුවන් නම් හොඳයි. ඕක ඉතින් අර දිගට වෙනවා නම් පොඩ්ඩක් ඉතින් ඒව මාරු කරගන්න ඉරියව් පොඩ්ඩක් සකස් කරගන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි වාඩ් ලයින් ඉරියව්වෙදී සමහරවිට ඉතින් දැන් කොහොමත් ගුරුත්ව කේන්ද්‍රය පැත්තෙන් ගත්තොත් ඉස්සරහට බර වෙලානේ ඉන්නේ. එහෙමයි. එතකොට කොහොමත් ඉතින් අර සමහර අවස්ථාන් වලදී මේක වැටෙන්න පුළුවන්. දැන් ඒක හැබැයි නිතර වෙලා හිතන්න දැන් මෙහෙම වැටෙලත් ඒකම කරනකොට පොඩ්ඩක් මේ ඔය කියන වගේ පොඩි බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දිගටම පුරුදු වෙනවා කියලා හිතන්න. හැම තිස්සෙම හැම වාරයක් ගානම දිගටම වැටිලාමයි ඉන්නේ. එහෙමනම් ඒක චරම සුදුසු නැහැ. නමුත් ඒක ඉඳලා හිටලා පොඩ්ඩක් එහෙම වැටෙනවා. වැටුණත් අරමුණේ ඉන්න තියන් ඉන්න තියාගෙන ඉන්න පුළුවන් නම් චර ප්‍රශ්නයක් නැහැ. ඉඳලා හිටලා නම් වෙන්නේ හැම පරයන්කක් ගානම වෙන්නේ නැත්තම් දිගට කරගෙන යන්න. හොඳයි. ඒක වැටුණත් දිගට කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැම පරයන්ක ගානෙම වැටෙන්න පටන් ගත්තොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට පොඩ්ඩක් ඉන්න ආසනය වෙනස් කිරීමක් වගේ දෙයක්. ඒ කියන්නේ ওই විදිහටද ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔකට හේතු වෙන්නේ නැතුව නැතු වෙන්නේ කරන්න නැත්තේ. එහෙමයි. අර වගේ දැන් දිගටම වැටෙන්න ගත්තොත් පොඩ්ඩක් හේතු කිරීමක් වගේ දෙයක් කරලා තමයි එහෙමනම් කරන්න වෙන්නේ. ඒතකොට පොඩ්ඩක් පස්සට බර වෙන්න පුළුවන් ගතියක් එනවනේ. ටිකක් ඇල ඇල වෙච්ච ආසනයක් ගත්තොත් අර පුළුවන් පස්සට බර වෙලා වගේ ඉන්න. පිට හේතු කරගෙන ඉන්න. එතකොට බර බර යොමු වෙන්නේ පස්සට. බර පස්සට යන්න විදිහක් නැහැ හේතු වෙලා ඉන්නේ. එහෙම එහෙම අපිට උපක්‍රමයක් හදන්න පුළුවන්. හොඳයි. දැනට තව පොඩ්ඩක් කොහොම කරගෙන යන්න. ඒ කියන්නේ මේ මට නම් හිතෙනවා ආනාපාන සතියෙන්මට යන්නත් පුළුවන් ඒ දෝ කියලා. කියන්නේ ආනාපාන සතියේ අග හරියට යනකොට සාමාන්‍යයෙන් හුස්ම රැල්ල සියුම් වේගකටද යන්නේ. එහෙම තේරෙනවද? සියුම් වෙනවා හැබැයි අර මේ කඩාගෙන වැටෙන වෙලාවෙදී මේ කොහොම වැටෙනවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි කඩා වැටෙනවා කියලා තේරෙන හොඳටම සුවන්. ඒක තමයි. ඒ ඒ එන්න කලින් හුස්ම රැල්ල දිහා බලනව වෙනුවට ඕනනම් පොඩ්ඩක් නිකන් මේ ධාතු ලක්ෂණ දිහා ටිකක් බලන්නත් පුළුවන්. කියන්නේ හුස්ම දැන් ආනාපානසතිය පොඩ්ඩක් වඩලා කඩංගට එන්න කලින් කෙලිම ඉක්මනට දාන ධාතු වලට බලන්න. ධාතු ලක්ෂණ දිහා බලන්න. ධාතු දිහා බල බැලීම හරහාමත් සමාධිය හැදෙනවානේ. එහෙමයි. ක්ෂණික සමාධියක් හැදෙනවා. එතන එතන බලන බලන බැලීම හරහා එතන එතන සිත සමාධි වෙන්න ගන්නවා. ඒ නිසා ඒ විදිහට දාගෙන යන්න. දැනට ආනාපානය වැඩි දුරක් ගෙනියන්නේ නැතුව ඉක්මනටම ගන්න දැන් ධාතුන්ට. ධාතුන්ට අරන් ඒක බලන්න උත්සාහත් වෙන්න. ඒකෙදිත් කඩන් ගන්නවා නම් මට චුට්ටක් ආයි ඒක චෙක් කරලා බලලා කියන්න. හොඳයි සර්. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය නම් මගේ සිතට දැන් සියුම් විදිහට සිතුවිලි එනවා. නින්දෙන් වගේ. නිතරම එන්නෙත් නැහැ. ඒ සමාධි සමාධිය හොඳ සමාධියක්. සිතුවිලි නැතුව ඒ තුල සිටින්නේ කොහොමද? ගරු ස්වාමින් වහන්සේ මහාට අනුකම්පාවෙන් කියලා දෙන්න. වහන්සේට තෙරුවන් සරණයි. කාගේද ප්‍රශ්නේ? මේ ඒකෙන් දැන් මට පොඩ්ඩක් ආයි ප්‍රශ්නේ කියන්නකෝ මේ. දැන් ඉන්න සිතුවිලි බල බල ඉන්නකොට හරි සීහීන් වෙනස් සීනීදු වෙලා යනවා. ගිහිල්ලා නැවතිනවා. නැවතුණු තැන මම ටිකක් ඉන්නවා. හරි. ඒ ඉන්නකොට මේ ආයෙ හුඟක් කළා ඉන්න පුළුවන් සමහර වෙලාවට. සමහර වෙලාවට පොඩ්ඩයි. ඒ ඒ ඉන්නකොට හරි සාන්ත තැනක් හිතන. හරි. එතකොට එතෙන්දී ආයෙත් හිටපු ගමන් එනවා සිතුවිල්ලක්. හරි කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ කියන්නේ ඒක ඉබේ වෙන වෙන එක ඉතින් අපිට වළක්වන්න බෑ. පස්සේ ඒකත් ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න පුළුවන් වෙයි. දැනට එන එකට ඉඩ දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැනට මේ මේ තන හුරු කරගන්න. දැන් මෑණියන්ට දැන් තේරෙනවනේ දැන් මෙහෙම තැනක් තියෙනවා කියලා. අන්නේ තන හොඳට හිතට හුරු වෙන්න දෙන්න. එහෙමයි. දැන් සිතුවිලි දිහා බල බල ඉන්නවා එනවා යනවා එනවා යනවා ඊට පස්සේ ඔන්න නැති වෙනවා. මොකක්වත් පවත්වන්න තැනක් නැහැනේ දැන්. මේ මුකුත් නැති ස්වභාවය තුල හිත පුරුදු කරන්න ටිකක්. එහෙමයි. ඔය එතෙන්දී ආයි වේදනාවකට දාන්නත් එපා. කයේ දැනෙන දෙයකට ධාතු ලක්ෂණයට දාන්නත් එපා. මොකටවත් දාන්න නැතුව මේ මුකුත් නැති ස්වභාවයේ හිත පවත්වන්න පුළුවන් බව හිතටම ඒත්තු ගන්නවා. එහෙමයි. ඔව්. ඒක යන විදිය හොඳයි. එහෙම කරගෙන ඉන්නකොට සිතුවිල්ලක් ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකටත් යන්න දෙන්න. කියන්නේ ඒක ගැන වැඩි විමසන්න යන්න ඕනේ නැහැ. ඒවා ආවා ඒ ගැන වැඩි උනන්දුවක් නැති නිසා ඒකත් එහෙම්ම බොඳ වෙලා යනවා. ඊට ඔන්න ආයෙත් අර තත්ත්වය තුල ඉන්නවා. ඒ තත්ත්වයට ආයෙත් ආයෙ නඩි පහක් විතර ඉන්නවා. ආයෙත් ඔන්න එක්කෙනෙක් එනවා. අපි ඒගොල්ලන්ට එච්චර අවධානයක් දෙන්න ඒගොල්ලන්ට එහෙම්ම යන්න යනවා. යන විදිහ තමයි බලන්නේ. දැන් යනකොට යන විදිහ තමයි බලන්නේ. එන විදිහ ගැන එච්චරම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒගොල්ලෝ යන විදිහ යනාත බලනවා. යන විදිහ බලමින් තමයි හැම එකම ඉන්නේ. කියන්නේ නැති වී යාම තමයි බලන්නේ. දුරු වී යාම බලනවා. දුරු වී යාම බැලීම හරහා ආයෙත් මෙතෙන්ට එනවා. මේ මේ තැන තමයි වැඩියෙන් පුරුදු කරන්න තියෙන්නේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන් කරන්න වැඩිය බෑ. ඇයි? <laughs> කරකැවෙනවා. කරකැවෙනවා. ඔව්. ම්ම්. පිසි වෙනවා. අ සක්මනේදී කොහොමද කරන්නේ? ගොඩාක් වෙලාවට හෙමින් තමයි යන්නේ. ඔව්. අහහ. يعني කොහොමත් සාමාන්‍යයෙන් ඇවිදින්නේ තුඟක් හෙමින්ද? හිතන්න භවනාව අමතක කළා. නිකන් ඇවිදිනවා කියලා. ඒ යන වේගෙ මොකද්ද? ඒ ඊට වඩා ටිකක් වැඩි ඉතිංග. මේ නිකන් සක්මනේදී යන්නේ අර මේ ගොඩක් අර චිත්තක්ෂණ පහ වෙනවා වගේ ගොඩක් හෙමින් අඩිය තියලා ඇදලා වගේ. නෑ එහෙම ඕනේ නෑ. සාමාන්‍ය විදිහට ඇවිදින්න. ඒ කියන්නේ නිකන් කයට නිකන් එයාට කැමති විදිහට ඇවිදින්න දෙන්න. මොකක්වත් කෘතිම කරන්න එපා දැන්. කිසිම કૃතිම කිරීමකින් තොරව නිකන් හිතලා ඇවිදින් ඇවිදීමකින් තොරව කයට ඔහේ යන්න දෙන්න කැමැති කැමැති විදිහට. එයාට හුරු විදිහට. හුරු විදිහට යන ගමන් බලන්න මේ ඉස්සලා ඕන්නම් පොඩ්ඩක් වදින තැන් වලට දාන්න. ස්පාදේ ස්පර්ශ වලට දාලා හිත පොඩ්ඩක් හදා ගන්න. හිත ඔන්න වර්තමානට ගත්තා. ඊට පස්සේ අර ඒ කියන්නේ දැන් අර ස්වභාවයට මෑනියෝ මේ පරයන්කදී යන්නේ මොනවා කරමින් ඉන්නකොටද? සිත හිත දිහා බලන් ඉඳද්දි නේ. හරි. හරි. ඒ දෙයම කරන්න සක්මනේදිත්. සක්මනේදී නිකන් ඉරියව මාරු වීමක් විතරයි වෙන්නේ. කය නිකන් ඇවිද්ද ඕන යාට පුරුදු විදියට. ඒ අතර හිත දිහායි බලන්නේ. ඒ හිත දිහා බලන මේ කයට ඇවිදින්න කියන්නේ. කය නිකන් එහාට මෙහාට යනවා. ඒතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් වෙලාවකට එනවා හැබැයි. ඒක ඒ දේ කරන්න. එහෙමයි. ඔව් ඒ දේ කරන්න හිතේ එන සිතුවිලි දිහා නිකන් දැනුවත් වෙන්න. මොකක්ද දැන් එන්නේ කියන අපිට පුළුවන්. ඉතින් ඇවිදින ගමන් හිත දිහා බලන්න පුළුවන්. ඔව්. ඉතින් කයට ඇවිදින්න දීලා සාමාන්‍ය වේගෙන්, යාට හුරු පුරුදු වේගෙන් අපේ හිත දිහා බලනවා. ඒ එන එක යමින් එතකොට එනවා යනවා එනවා යනවා ඒකෙත් වෙනවා. අර පරයන්කේ தත්වෙම මේකේ ගන්න උත්සාහත් වෙන්න. එහෙමයි. ඔව්. අර தත්වෙම මේකෙත් ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. ටික ටික සක්මනේදිත් අර தත්ත්වය ගන්න බලන්න. චිත්තානුපස්සනායම යන්න සක්මනේදිත්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. එක් අවස්ථාවක ආනාපානය කරගෙන යද්දී දෑස වසා තිබුණ නිසා රූප නොපෙනේ. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳද, දිවට රසද, කයට පහසද, සිතුවිලිද ද ආදී වශයෙන් දැනෙන කිසිම සද්දයක් ආනාපානයේද නොදැනී විනාඩි 45ක් පමණ ගෙවි ගියද නිින්ද නොගිය බවටද හොඳටම විශ්වාසයි. ඒ අවස්ථාවේ සිත සැඟවී ගොස්ය. ඒ කීවේ භවාංගගත වී ගියා කියන අවස්ථාවද. එසේ වේලාවක කෙනෙක් මිය ගියොත් උපත ලබන්නේ අරූප බඹතලයකද. සංඥා නිරෝධය කියන්නේ එවන් මොහතකද. පසුව මට දැනුනේ ඉබ්බා කටුව ඇතුළට ගියාසේය. පහදා දෙන්න. දෙවන ප්‍රශ්නය නිරෝධ සමාපත්තියට ලෞතුරු බුදු පියාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සමවැදුණා. දින 7ක් උපරීමව ඉන්න පුළුවන්. ආදී වශයෙන් අසා තිබුණත් ඒ ගැන කිසිම දැනුමක් ඇත්තේම නැහැ. ඒ ගැනද කරුණු පහදා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. සෙල්වන් සරණෙත් නැහැ. මම දන්නෙත් නැහැ. හින්දා මට කියන්නත් බෑ. <laughs> අපේ භාවනා ප්‍රශ්නෙට අදාළ තමයි මුලින් උත්තර දෙන්න අපි බලමු. වෙලාව ඉඩ දෙවුනොත් ඒක ආයි ගමු. මේ ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි උඩ ඒක පොඩ්ඩක් ගමු. <laughs> අනිත් එක යන්න අපි. පුළුවන් තරම් මේ උත්සාහත් වෙන්න භාවනා කරලා භාවනා අත්දැකීම් ඉදිරිපත් කරන්න. එතකොට තමයි භාවනාවට අදාළ දෙයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන කරන්නේ මේ සිද්ධාන්ත ගැන මුල් ටිකක් දෙන්න මේ ප්‍රශ්න මොකද්ද? ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. භාවනා භාවනාවට මූලිකත්වය දෙන මේ ධර්ම සාකච්ඡාවක්. ඒ නිසා පුළුවන් තරම් තමන් වඩපු භාවනාව ගැන විශේෂයෙන්ම තමන්ගේ මූල කර්මස්ථානය මොකද්ද? වැඩිවේ කොහොමද මේ මූල කර්මස්ථානය? ඊළඟට සක්මන කොහොමද කෙරුවේ? ඒකදී ආව ප්‍රශ්න මොනවද? ඔය හැම දෙයක්ම ඉදිරිපත් කරන්න ඕනේ. මෙතන අපි නිකන් දහම් පාසලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූල කොටස කියන්නේ. එක් අවස්ථාවක ආනාපානය කරගෙන යද්දී දෑස වසා තිබුණ නිසා රූප නොපෙනෙනි. කනට ශබ්දද, නාසයට ගඳ සුවඳද, දිවට රසද, කයට පහසද, සිතවිලිද ආදී වශයෙන් දැනෙන කිසිම සද්දයක් ආනාපානය නොදැනි විනාඩි 45ක් පමණ ගෙවි ගියද නින්ද නොගිය බවටද හොඳම හොඳටම විශ්වාසයි. ඒ අවස්ථාව සිත සැඟවි ගොස්ය. ඒ කීවේ බවාංගගත ගියා කියන අවස්ථාවද. යටින් තියන අර ඉබ්බා කටුව ඇතුළට ගියා වගේ කියලා. ඒක තමයි. ඔක අවස්ථා කීපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපාන සතිය වඩමින් ඉන්නකොට හිත නින්දර වැටෙනවා කියන එක ඉතින් කොහොමත් නින්ද යාම. ඒක කෙනීම තීන මිද්දේට අහු වන ස්වභාවය. සාමාන්‍යයෙන් ওই භවංග කියන වචනේ හුඟක් වෙලාවට නිින්ද ගිය අවස්ථාව තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපිට මොකක්වත් වෙන අරමුණක් නැතිලාට භවංගයට යනවා කියලා සම්ප මේ මේ එකක් තින් ඔය අභිධර්මෙදි කියනවා. නමුත් එහෙම දෙයක්, ඒ කියන්නේ පෙළේ දකින්න හම්බෙන්නේ නැහැ. සූත්‍ර දේශනාවල එහෙම දෙයක් නැහැ. ටිකක් ඉතින් පසු කාලිනව විස්තර කරන්න ගිහිල්ලා ඈඳගත් දේවල් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දැන් ආනාපාන සතිය වඩනකොට හිත සම්පූර්ණයෙන්ම අර විමෝචයන් චිත්තං කියන මට්ටමට වගේ ගියා නම් කායानुපස්සනාවෙන් මේ සමනයයටපත් වෙලා වේදනානුපස්සනාවෙන් සමනයටපත් වෙලා ඊළඟට යොන්න හිත දිහා බලාගෙන නම් හිතෙත් අරමුණු වලින් තොර වුණා නම් කෙලින්ම හිතේ අරමුණකින් තොර ස්වභාවයට යන්න පුළුවන්. ඒක භාංගයක් නෙමෙයි. ඒක භාංග තත්වයක් කියලා විස්තර කරන්න බෑ. එතන කියන්නේ අපි සාමාන්‍යයෙන් පෙළේ විස්තර කරන්නේ ඒක මේ අනිශ්චිත ස්වභාවයක් කියලා. මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයක්. එතෙන්ද විඥානය හා සම්බන්ධයෙන් තමයි මේකේ කරුණු දක්වන්නේ. අපි ඒවා ටිකක් ඉස්සරහට මේ කතා කරමු. ධර්මදේශනාවලදී මම විස්තර කරන්නම්. කියන්නේ විඥාණයට සාමාන්‍යයෙන් අරමුණක් ඇසුරු කරගෙන මේ ඇස්කන්න ආසාදී ඒ ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් නැත්නම් මනෝවිඥානය ආශ්‍රයෙන් පවතින්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්වත් ඇසුරු නොකර කොහෙවත් පිහිටන් නැතුවත් ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එතන තියෙන හුදු දැනුවත් භාවයක් පමණයි. ඒ தත්තර යන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා හරි අමාරුයි. ඒ කියන්නේ තමන්ම බලන්න ඕනේ යන රටාව මොකද්ද? ආනාපාන සතියෙන් නිකාං තමන් සමාධිය මට්ටමකදී ගිහිල්ලා සමාධියෙන් එකඟතාවයක් ආවහම ඊටාම අරමුණ සියුම් වෙච්ච මට්ටමකදීත් තමන්ට ඒ තරම් තේරුමක් නැහැ. කියන්නේ සංඥාව ඊටාම දුර්වලලා තියෙන්නේ. එහෙනම් හරි විග්‍රහ කරගන්න අමාරුයි මෙතන සංඥාවක් තියනවද නැද්ද කියන මට්ටමක්. ඊටාම සියුම් මට්ටමක් තියෙනවා. කෙනෙකුට තේරෙන්න පුළුවන් මෙතනත් මොකක්වත් නැහැ වගේ. නමුත් එතන එහෙම නැහැ කියන්න බෑ. මොකක් වෙලාවට එතන යම් පමණකින් මේ අරමුණත් එක්ක ගෑවි නොගෑවි ඉන්න ගතියක් වගේ තියෙනවා. ඒකයි ඔය දැන් සාමාන්‍යයෙන් රූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් අරූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් බුදුයන් වහන්සේ විස්තර කළා තිය විස්තර කළා කියනවා විඥානේ ඒ ඒ මට්ටම් වලදී ධ්‍යාන මට්ටම් වලදී ඒ ධ්‍යානයට ආශ්‍රිත යම්සි වින්දනයක් යම්සි වේදනා ස්වභාවයක් ඇසුරු කරමින් තමයි පවතින්නේ කියලා. ඒ නිසා ඊටාම සූක්ෂම මට්ටමින් අරූප ධ්‍යාන වලදී පවා විඥානේ ඒ අරූපී ධාන සමාධි මට්ටම්. ඒකේ ලැබෙන ඒ වේදනා මට්ටම් අසුරු කරමින් තමයි පවතින්නේ. දැන් විපස්සනාවදී ඊට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. අපි අරමුණේ ආදීනව ප්‍රකට කරගන්නවා. ඇතීම් නැතිම් ස්වභාවය, පෙළන ස්වභාවය, ඒකේ අපිට පාලනයෙන් තොර ස්වභාවය වගේ ත්‍රිලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න අන්නතන අර නිබ්බිදාවක් පහළ වීම විරාගයක් පහළ වීම ඒ හරහා හිත මේවා අතහැරීම මේක තනිකරම ප්‍රඥාව මුල් කරගෙන සිද්ධ වෙන ක්‍රියාවක්. ඉතින් එතෙන්දී මොකක්වත් අරමුණක් ග්‍රහණය නොකරන තත්වයකට තමයි හිත සාමාන්‍යයෙන් යන්නේ. අපි මේ ටික විස්තර කරන්නම් මේ ඉස්සරහදී මම ධර්ම සාකච්ඡාවලදී මේ ධර්ම දේශනාවලදී කොහොමත් ඒ කියන්නේ දැන් ඔය අරගෙන තියෙන කාලකාරාම සූත්‍රයේදී ඔය හරිය කියන්නේ ඒ සූත්‍රය නම් තාම සංක්ෂිප්තව තියෙන්නේ. ඒකට තව ටිකක් සාධක සූත්‍ර ටිකක් එකතු කරලා විස්තර කරන්න මම උත්සාහත් වෙන්නම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු 10ක පමණ සිට භාවනාවේ යෙදෙමි නිවසේ සිටින සෑම දිනකම පැයක පරයන්ක භාවනාවේ යෙදෙමි. සක්මන් භාවනාවද හැකි පමණින් කරමි. මෙම නිස්සරණ වන ආරාමේද හතර වතාවක් භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමි. අවසානයේට 2019 අප්‍රේල් මාසයේ දින පහේ වැඩසටහනට සහභාගී වෙමි. එම දිනවල ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් වලට අනුව භාවනාවේ යෙදී සිටින අවස්ථාවලදී මෙන්ම අනිකුත් අවස්ථාවලදීද එම අවස්ථාවට කාර්යයට සිත යොදවාගෙන සිටීමට උත්සාහ කළෙමි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම භාවනා වැඩසටහනේදී තුන්වන දිනේ පමණ වන විට සක්මන් භාවනාවේදී මෙන්ම පර්යංක භාවනාවේහිද සිත බැහැරට යා නොදී භාවනා අරමුණෙහිම තබා ගැනීමට හැකියාව වර්ධනය වී ඇත. පැයක භාවනාව කරන විට අතරින් පතර එම අවස්ථාවේදී පැන වේදනා, ශබ්ද ආදිය නිසා සිත කැඩෙන නමුත් අතීතයට හෝ අනාගතයට ගොස් වෙනත් සිතුවිලි හටගන්නේ නැත. මෙය භාවනාවේ දියුණුවකයි මම විශ්වාස කරමි. ඉදිරියේදී භාවනාව කළ යුතු ආකාරය ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවායි ප්‍රාර්ථනා කරමි. මම හිතනවා මුකුත් වෙනසක් කරන්න දෙයක් නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතියෙන් හිත එකඟ කරගන්නවා. දැන් මේකේ ධාතු මනසිකාරයට දානවාද මොකක් මේ ප්‍රියංකමෑනේ. පොඩ්ඩක් මැද්දේදී දැන් ආනාපාන සතියෙන් වෙනත් කොහෙට හරි දානවා කියලා තියුණාද මට මත නැහැ. නෑ අරමුණේම තියාගන්න පුළුවන් කියලා කියන්නේ. හරි. අර මේ සිතිවිලි ශබ්ද වගේ වලින් තමයි අර කැඩෙනවා කියලා කියන්නේ සිත. අනාගත අතීතයේ ඒ සිතුවිලි. හැබැයි අවුරුදු 10ක් තිස්සේ ඒ කියන්නේ එක දිගට කරේ නැද්ද දන්නේ නැහැ. කාගේද ප්‍රශ්නේ? මහත්තයා දිගටම භාවනා කරාද මේ අවුරුදු 10 ගෙදෙද්දිත් කරාද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආ කියන්න හරි. මම දැන් 2008 වගේ තමයි පටන් ගත්තේ. පටන් ගත්තේ. හරි. ඊට පස්සේ දිගටම ගෙදෙද්දිත් කරනවාද? ගෙදෙද්දිත් කරනවා. හොඳයි. වරින් වර සති භාවනාවටත් සහභාගී වෙලා තියෙනවා. සක්මනත් මේ සක්මනත් කරනවා කියලා. සක්මනත් කරනවා. හොඳයි. දැන් එතකොට සක්මන කරද්දී මොකද தත්ත්වය සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් gedara නම් වැඩි සම්පූර්ණ කරෙන්නේ නැහැ. හරි. භාවනාව දැත්තනෝද කරනවා. හරි. දැන් මම මේසරේ ආවට පස්සේ මට හොඳට අරමුණේ පිහිටලා කරගෙන යන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ හොඳට ඒ කියන්නේ ධාතුන් ප්‍රකට වෙනවද? එහෙමද යන්නේ මොනවද තේරෙන්නේ? සක්මනේ යනකොට. සක්මනේ යනකොට මම ඉස්සෙල්ලා වම දකුණ කියලා ඊට පස්සේ කකුලේ යටට හිත යොදවලා ඊට පස්සේ මට ඇඟේ සේරම ඒ ක්‍රියාකාරීත්වයන් දැනෙනවා ඒක කරනවා. හරි. හිත එහෙම තියෙනවා. හිත කහත් යන්නේ නැහැ. ඒ කියන්නේ මේවා බලමින් ඉන්නවා. හොඳයි. එතකොට මේවා බලනකොට දැන් ඒ කියන්නේ මහත්තයා දැන් මේ විවිධාකාර දේවල් විවිධාන්දමින් හඳුනා ගැනීමක්ද කරන්නේ? හිතන්නේ දැන් තද ගති තද ගති තද ගති වශයෙන් හඳුනා ගන්න. මේවා රළු ගති, මේවා උණුසුම් ගති, මේවා සිසිල් ගති, මේවා සෙල වෙන ගති. ඒ වගේ අර নানা ප්‍රකාර ලක්ෂණ මෙතන තියෙනවානේ. එහෙමයි. ඒ ඒ ඒ වශයෙන් විවිධ වර්ග වශයෙන් හඳුනාගන්නේ. එහෙමයි. හොඳයි. ඊට පස්සේ පරියංග භාවනාව කරනකොට ඔව්. හුඟක් වෙලාවට මේ ආනාපාන සතියේට පටන් අරගෙන ඊට පස්සේ පිම්බීම හැකිලිම කරන්නේ. අහහ. ඒත් ඊට පස්සේ ටිකක් ශරීරය පුරාම වගේ ටික වෙලාවක් යනකොට හරි. හිත ශරීරය පුරා වගේ වේදෙනවා. හරි. හැබැයි මේ සමාධියට යන්නේ නැහැ. සමාධියට යන්නේ. මට දැනෙනවා කාල සීමාව තුලම ඔව්. මට වෙන සිද්ධීන් දැනෙනවා. හොඳයි. එතකොට කියන්නේ සමාධියට යන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඒක අරමුණකට හිත යන්නේ නැහැ කියන එකද? නෑ අරමුණක කියන්නේ අරමුණක් කියලා විශේෂ අරමුණක් නැහැ. හරි. හිත ඇතුලේ තියෙනවා මගේ මේ කන් දෙකෙන් මට ඔක්කොම නිදහස් වුණාම පොඩි සද්දයක් එනවා ඒන් කියලා ඒක ඇහෙනවා. එච්චරයි. එච්චරයි. හරි. එහෙම ඉඳලා ඉතින් ටිකක් වෙලා ඉන්නකොට කකුල් එහෙම රිදුනම ඒක වෙනස් වෙලා ආපහු වෙනස් වෙනවා. හරි. එතකොට ඒ සද්දේ හැරුණාම ඒ කියන්නේ දැන් ඒ සද්දට එන්න කලින් මහත්තයා ආනාපාන සතියෙන් පස්සේ මේ කයේ දැනෙන විවිධාකාර දේවල් බලමින් දින්නේ. එහෙමයි. හොඳයි. ඒ බලමින් ඉන්නකොට අර සද්දට යනවා. එහෙමද වෙන්නේ? සද්දට යනවා. හරි. එතකොට මේ බලමින් ඉන්නකොට මොනවද තේරෙන්නේ? ඒ සතර මහා ධාතුන් කියන්නේ ඒ බලනකොට ඉතින් ඒවා ටිකක් වෙලා තිබිලා එහෙම නැතුව යනවා. වෙන විශේෂයක් වෙන්නේ නැහැ. හොඳයි. ම්ම් පොඩි වෙනසක් වෙන අපි කරමු. ඒ කියන්නේ සක්මන් භාවනාවදී දැන් ඒ කියන්නේ විවිධාකාර දේවල් ඒ කියන්නේ අපි එක එක ඒවා හඳුනා ගන්නවා වෙනුවට එක එකක පොදු ටික බලන්න දැන්. ඒ කියන්නේ දැන් හැම හිතන්න <laughs> මේ ඇඟිලි පහ කියලා. දැන් මේ මේ ඇඟිලි පහ අපිටම ලක්ෂණ පහක් නම් අපිට ඕනනම් පුළුවන් මේවා වෙනස්කම් හඳුනා ගන්නත් පුළුවන්. මේක නම් ඔන්න කෙටි. මේක ඊට වඩා පොඩ්ඩක් දිගයි. ඒක මේ දිගට දිග මෙයා. අපි එහෙම පුළුවන්. එහෙම නැතුව නිකන් මේකේ මේ මේ යම්කිසි ලක්ෂණේ පටන් ගන්න විදිහ විතරක් බලනවා. ඒක පටන් ගැනීමක් මේකේ තියෙනවා. ඊළඟට මේක අවසන් වීමක් තියෙනවා කියලා. අර ඒක චුට්ටක් වැඩි අවධානයකින් බලනවා. ඊළඟට ඔන්න පටන් ගැනීමක් තියෙනවා, අවසන් වීමක් තියෙනවා. පටන් ගැනීමක් තියෙනවා, අවසන් වීමක් තියෙනවා. පටන් ගැනීමක් තියෙනවා, අවසන් වීමක් තියෙනවා. ඒ ඒ ඒ මේ දත්තය නැත්තම් ඒ තොරතුර හිතට වැඩියෙන් කාවත් ගන්න. මෙයාගේ ඇතුලේ තියෙන ලක්ෂණ දැන් අවශ්‍ය නැහැ. යා මොන වගේද කියන එක ඇතුලේ රසය මොකද්ද කියන එකට වෙනුවට මේ කොයිගෙත් කොයිකෙත් තියෙන නිකන් එකම ස්වභාවයක් තියෙන්නේ කියන එක දැන් හිතට කාවත් ගන්න. ඊළඟට මේ පරයන්ක භාවනාවේදීත් ඒ දේම කරන්න. ආනාපාන සතියෙන් පොඩ්ඩක් හිත එකඟ කරගෙන දැන් කයේ මතුවෙන මේ හැම දේවල්ම මතුවෙනවා ඊට පස්සේ අවසන් වෙනවා. ආයි මතුවෙනවා අවසන් වෙනවා. ආයි මතුවෙනවා අවසන් වෙනවා. අන්නේ ස්වභාවයට විතරක් හිත ගන්න. දැන් ඒක බලනකොටත් මහත්තයා ඒ කියන්නේ අමතක කරන්න දාන්න ඒ කියන්නේ දැන් අපිට සමහර දැන් මම කියන්න නිකන් මේ නිකන් එක தත්වයක් ඒ කියන්නේ අපි හිතමු ඔන්න දැන් ධන හිසේ මතුවෙන මක් හරි ඒක හිතෙන්ට හිත යෙදුවා දැන් මහත්තයාට තේරෙනවා මෙතන දැන් ඇතීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා එහෙම බලමින් ඉන්නකොට මහත්තයා හිතන් දැන් මහත්තයා කවුද කියලාත් අමතකයි ඉන්නේ කොහෙද කියලාත් අමතකයි මේක තියෙන්නේ පාදයේද කියලාත් අමතකයි හිත එකඟ වෙලා තියෙනවා කියලා හිතන්න මේකේ ඇතිවීම නැතිවීමට තුල පමණක් ඒ කියන්නේ වඩා හොඳයි. ඔතෙන්ට ගන්න පුළුවන් නම් හිත හොඳට සරල කරලා සූක්ෂම කරලා හුදු ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණක් කොහේදෝ තියෙනවා. එතෙන්ට ඒ විදිහට ගන්න දැන්. අරගෙන දිගට කරගෙන යන්න. කරලා මට චුට්ටක් ආයි කියන්න. එහෙමයි. තිරන්තරන. ගෞරවනීය ස්වාමින් වහන්සේ 1 සක්මන සහ පර්යංක භාවනාව බොහෝ කාලයක් කිරීමෙන් මට ශරීරයට දැනෙන වේදනා ධාතු ලක්ෂණ ආදිය බහැරක තිබෙන දෙයක් විදිහට අත්විඳින්න විඳින්නා නොමැතුව බැලීමට බොහෝ විට හැකියාවක් තිබෙනවා. ඒ වගේම පෙනෙන ඇහෙන දේවලටද දකින්නා ඇසෙන කෙනා නොමැතිව ඉන්න පුළුවන්. එවැනි අවස්ථාවල ඒ ඒ දේ සම්බන්ධ කතා ගෙතීමද නවතිනවා. සිතට සැහැල්ලුවක් දැනෙනවා. මේ අත්දැකීම් තුලින් දකින දැනෙන අහන දේට මමයා ඉදිරිපත් වී ඒවාට හේතු වෙන්න ගියොත් නේද දුක ඇති වෙන්නේ කියා ඊතා සුවල්ප අවබෝධයක් ඇති වී තිබෙනවා. මේ අත්දැකීම පමණක් අත්විඳිමින් භාවනාව කරගෙන යාම ප්‍රමාණවත්ද? කයේ මතුවන ධාතු ස්වභාවය වෙන්වෙන්ව හඳුනාගෙන උදය වැය බලන්න තරම් පැහැදිලිතාවයක් නොමැත. ධාතු වල සමස්තය තමා දැනෙන්නේ. වේදනාවන් දැනුනොත් ශරීරයේ කොටස හඳුනා ගැනීමකින් තොරව අවධානයට ලක් වෙනවා. මාගේ අත්දැකීම් පිළිමදවත් භාවනාවේ ඉදිරි දියුණුවට අවශ්‍ය උපදෙස්ද ඔබ වහන්සේගෙන් අයද සිටිමි. යථාභූත ඥානය ලබා ගැනීමට පරතෝ ක්‍රමයට නැතහොත් පිටස්තර දෙයක් විදිහට අත්දැකීමින් උපාදානය නොකර යෑම යථා කාලයේ භව සංස්කරණය නොකර සිටීමට මගක් වේද දෙවෙනි එක නිවන් පොඩක් ඉන්න. ඕ මට ඔච්චර මතක හිතා යන්න මාරු. <laughs> මේ මොකක්ද කියන්නේ පරතෝ පැත්ත නේද? යන විදිහ නම් හොඳයි. ඒ කියන්නේ අපි කොහොමත් කරගෙන යනකොට අර අපි මේකෙන් ග්‍රහණයෙන් අයින් වෙලා මේ තියෙන දේවල් නිකන් අනුන්ගේ දෙයක් දිහා බලන ස්වභාවයක් මතුවෙනවා. ඒක ඒ කියන්නේ අනාත්ම ලක්ෂණේ එක පැත්තක් වශයෙන් කියනවා. පරතෝ ස්වභාවය කියලා කියන්නේ දකින්න නිකන් මේවා අනුන්ගේ දේවල්. මේවා දැන් මගේ දේවල් නෙමෙයි ග්‍රහණය කරගෙන නැහැ. සිදුවීමක් සිද්ධ වෙනවා මම ඒක නිකන් පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්නවා ඒක වෙනවා නම් ඉඩ දෙන්න මොකක්වත් ප්‍රශ්නයක් නැහැ හොඳට ඒ தত্ত্বය බහුලීකృత කරන්න මුලින් නිකන් තමන්ගේ වගේ පටන් ගන්නවා හැබැයි දිගට යනකොට ඈත් වීමක් වගේ සිද්ධ වෙනවා නිකන් අරමුණ තමන්ගෙන් ඈත් වෙනවා වගේ සිද්ධ වෙනවා අරමුණත් නිකන් දැන් පොඩ්ඩක් නිකන් බොඳ වෙලා වගේ තියෙන්නේ ඒකේ මේ ස්වභාවය දකිමින් ඉන්නවා ඉන්නේ නිකන් හැබැයි අනුන්ගේ දිහා බලාගෙන වගේ තමයි ඒ හැඟීමකින් තමයි එන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ ඊළඟට මේක කියනවා අර මම ඉදිරිපත් වුණොත් තමයි දුක ඇති වෙන්නේ කියන එක ඒක ඇත්ත. ඒ කියන්නේ ඒකත් බලමු මම ධර්මදේශනාවකදී පොඩ්ඩක් ගන්නම් ඉස්සරහට. ඒ කියන්නේ අපේ දුකක් කියන එකක් අපිට දැනෙන්න නම් හැමතිස්සෙම අපේ මම ගතියක්. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ කායික දුක කියන එක එක නෙමෙයි මානසික දුක විශේෂයෙන්ම අපේ මමෙක් ඈඳගෙන තමයි දුකක් ඇති වෙන්නේ කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒක හරි සූක්ෂමයි. ඉතින් අපිට යම් අවස්ථාවක මේ එතන හෝ මෙතන හෝ මේ අතරමැද හෝ මමෙක් පුජ්‍යලයක් මේ හඳුනගන්න නැත්නම් අන්න එතෙන්දී දුක කෙලවර කරගීමක් දුක කෙලවර කිරීමක් කියන්නේ ඒ අවස්ථාවේ දුක අවසන් වීමක් සිද්ධ වෙනවා කියන එක තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් අපි භාවනාවේදී හුඟක් වෙලාවට අපි එතන එතන මේ ස්වභාවයක් දකිමින් ඉන්නකොට අපි එතන තියෙන හොඳට මේ වර්තමානයේ අරමුණෙත් ඇලෙන්නේ නැතුව ඒකත් එකත් ගැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒකේ යථා ස්වභාවය දකිමින් තමයි ඉන්නේ. මේ යථා ස්වභාවයෙන් දකින කාල පරිච්ඡේදයේදී මමය හැදීමක් නැහැ. ඒ මමය හැදෙන මමය හදන ස්වභාවය නැත්නම් මමය හදන සංඛ්‍යාතය එන්න එන්න අඩු වෙනවා. එතකොට අන්න Tamanට සහැල්ලුවක් දැනෙනවා, දුක අඩු වෙන බව තේරෙනවා. මෙතන යථා ස්වභාවයක් වැටහෙන්න ගන්නවා. හැබැයි ආයෙත් අපි තුන් මේක අවසන්නා ඔන්න දැන් මම වාර්තාව ලියන්න ඕනේ කියලා හිතනකොට අන්න ආයෙත් මම හදනවා. නැත්නම් මම නැගිටින්න ඕනේ කියලා අර මම කියන හැඟීමක් ඉස්සරහට ආවොත් ඔන්න ආයෙත් මම හදනවා. ඔන්න ඒ වගේ එතකොට ආයෙත් අර මම හදන මොහොතක් පාසා ආයෙත් හිතට අවිනිශ්චිත භාවයක් එනවා. හිතට මම මේ දුකක් යම්කිසි පීඩනයක් යම්කිසි පෙලීමක් පුංචි හෝ ආතතියක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ටික ටික ඉතින් ඉස්සරහට යනකොට මේ මම හදනවා කියන එක අර මේ කියලා තිනවා වගේ භව තත්වයක් කරහා වෙනවා කියලා ඉතින් වැටහෙනවා නම් වඩා හොඳයි. දැන් යන විදිය හොඳයි. ඒ කියන්නේ Tamanට යම් යම් දේවල් තේරලා තියෙනවා. ඒක නිවැරදි කියන්නත් පුළුවන්. දෙකට කරගෙන යන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ නිවන් දොරටුව පහදා දෙන සේක්වා. <laughs> නිවන් දොරටුව නේද? දොරටු නිවන් දොරටු පහදා දෙන. ආ නිවන් දොරටු. ආ හරි හරි. ආ ඒක මම ධර්මදේශනාදී ගන්නවා. මේ අනි කියන්නේ අනිමිත්ත පැත්ත, ශුන්්‍යතාප්පනිහිත මේ පැත්ත ධර්මදේශනාවලදී මේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ගරුතර ස්වාමින් වහන්සේ මම අවුරුදු 6ක පමණ පටන් භාවනා කටයුතුල කටයුතු වල යෙදෙමි. ආනාපාන සතිය වැඩුවෙමි. සිත සමාධිගත විය. ආලෝකයේද නොඑක් දර්ශනද දැක ඇත්තෙමි. දැනට අවුරුදු 2යි මාස 3ක පමණ ඉහතදී ඊතා දුක්බර අවස්ථාවකට මුහුණ දුන්නෙමි. ඉන්පසු කොතෙක් භාවනා කළද සමාධියක් නොවැඩේ. අරමුණෙහි සිත පවත්වාගෙන සිටිය හැක. අවුරුදු 2ක පමණ කාලයක් භාවනා යෝගී භික්ෂූන් වහන්සේ නමක් ඇසුරු කළෙමි. උන්වහන්සේගේ උපදෙස් මත ආනාපාන සතිය ධාතු මනසිකාරය මරණානුස්සතිය සක්මන් භාවනාව කාලය ලැබෙන අන්දමට වඩමි. අසුබ භාවනාවද වඩයි. නිස්සරණ වනයේට පැමිණියේ පළමු වතාවටයි. ඊයේ උදේවරුේ සක්මන් භාවනාව ඊටා හොඳ භාවනා වාරයක් විය. ලනුපැදුරේ ගොරෝසු බව සිසිල් බව අද්දුටුවෙමි. ටික වේලාවකදී ස්පොන්ජ් එකක් උඩ ඇවිදින්නාක් මෙන් දැනුනි. සිතට සතුටක් දැනුනි. තව බොහෝ වේලාවක් එසේ ගමන් කිරීමට ඇතනම් හොඳයයි සිතුනි. ආනාපාන සතිය. කෙටි හුස්ම ගැනීමක් සහ දිග හුස්ම හෙලීමකි. ටික වේලාවකදී දිග හුස්මක්ගෙන දිග හුස්මක් හෙළුවේය. නැවතත් කෙටි හුස්ම ගැනීමක් සහ දිග හුස්ම හෙලීමක්. හුස්ම රැල්ල වදින්නේ නාසයේ මැද කොටසේය. හුස්ම ගැනීමේදී සිසිල් බව දැනේ. නාස්පුඩු දෙකෙන්ම හුස්ම ගනී. නැවතත් දිග හුස්මක් ගැනීම දෙකක් සහ දිග හුස්ම හෙලීම් දෙකකි. නැවතත් කෙටි හුස්ම ගැනීම සහ කෙටි හුස්ම හෙලීමය. ටික වේලාවකදී නැවතත් දිග හුස්ම ගැනීමක් සහ දිග හුස්ම හෙලීමකි. බාහිර සිතුවිලි කිසිවක් නැත. සිත පවතින්නේ හුස්ම රැල්ල කෙරෙහි පමණි. නැවතත් කෙටි හුස්ම ගැනීම සහ දිග හුස්ම හෙලීමය. ගන්නට ගන්නවාට වඩා මෙතරම් හුස්ම ප්‍රමාණයක් පිට කරන්නේ කෙසේදයි සිතුනි. ශරීරයට වෙහෙසක් දැනුන නිසා භාවනාවෙන් නැගී සිටියෙමි. අවවාදයක් උපදේශයක් පතමි. ඔබ වහන්සේට මාර්ගඵල නිවන් අවබෝධ වේවා. මේ අර මට තිබිච්ච එකම මේ මේක අර අසුබ භාවනාව අවශ්‍ය නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් ලොකු රාගයක් හිතේ නැහැ කියලා අසුබයක් දැන් අවශ්‍ය නැහැ කියලා තමයි. මොකද අර යම් කිසි කනස්තල්ලක් හිතේ තියෙනවා නම් ඒකට අසුබ වැඩුවාට පස්සේ තවත් ඒක වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අසුබ පැත්ත යන්න අවශ්‍ය නැහැ. ඔය යන විදිය හොඳයි. දැන් ආනාපාන සතියත් හොඳට ඒ කියන්නේ හුස්ම රැල්ලේ තාමසියුම් ස්වභාවයන් වැටහිලා තියෙනවා. හුස්ම රැල්ල තුළම දැන් හිත ඉන්නවා. ඒ කියන්නේ ආනාපාන සතිය වැඩෙනවා. ඒ නිසා සමාධියක් ආවේ නැහැ කියලා මුකුත් හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. යන විදිය හොඳටම හොඳයි. දැන් හොඳට හිත මේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන සියුම් ලක්ෂණ හඳුනා ගන්නවා. හොඳට හිත ඒ අරමුණේ පිහිටලා තිනවා. ඒ හින්දා හිත සතුටින් කරගෙන යන්න. සැහැල්ලුවෙන් කරගෙන යන්න. හිත සතුටු වෙන භාවනාවකට දාන්න. මොනාහරි අපිටම දැන් මෙහෙදි පුළුවන් තරම් සිහිය දියුණු එක දියුණු කිරීම කරන්න. යම් හෝ හේතුවකට වෙන මානසිකාරයක් මුල් කරගත්ත භාවනාවක් කරනවා නම් ටිකක් හිත සතුට වෙන භාවනාවක්ම කරන්න. අපි තුමා මෛත්‍රී භාවනාවක්, එහෙම නැත්නම් බුද්ධානුස්සති භාවනාවක්, අන්න ඒ බඳු භාවනාවන් වලින් හිතේ සතුට දනවනවා. හිතේ සැහැල්ලුවක් ඇති කරලා දෙනවා. ප්‍රමෝදයක් ඇති කරලා දෙනවා. ඒවා හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. අපි අර අපේ හිතේ යම්කිසි කඩාවැටීමක් සිද්ධ වුණා නම්, මොකක් හරි ඛේද වාචකයක් සිද්ධ වුණා නම් අන්න ඒවෙන් ගලවලා ගන්න, නැවතත් හිත යථා තත්ත්වයටපත් කරගන්න අර වගේ භාවනාවන් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ගරු ස්වාමින් වහන්ස ඉරියාපාන භාවනාව පිළිබඳ උපදෙස් ටිකක් දෙන්නේ නම් මැනවි. ඉරියව්ව පිළිබඳව කයේ ඉරියව්වට සිත යොමු කරගෙන සිටින විට කයත් නොදෙනී ගිය පසු ඇතිවන නිහඬතාවය තුළ සිත දිගටම පවත්වාගත යුතුයද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඒක ඉතින් ඒක කියන්නේ ඉරියව්පත භාවනාව ගැන කියන්න පුළුවන්. නමුත් මේ අහන ප්‍රශ්නෙට ඍජුව කියන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ අපි නිහඬතාවය කියන එක සමාලාට මේ හිත ඉරියව්ව තුලම දැන් ඉන්නවා කියන தත්ත්වෙ ඉන්න පුළත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඉරියව්ව තුල දැන් හිත හිර වෙලා. ඉරියව්ව පමණක් අරමුණු වෙමින් තියෙනවා. කය අපි තුමු ඉඳගෙන ඉඳලා තියෙනවා. ඉඳලා තියෙන කය තුල හිත සම්පූර්ණයෙන්ම පවතිනවා. වෙන කොහෙවත් යන්නේ ඉරියව්ව තුලම හිත පවතිනවා. ඒකේ වැරද්දක් නැහැ. එතන හිත සමාධි වීමක් තියෙනවා. තව ටිකක් ඕක කියන්නේ තව සතිය ඉස්සරහට අරගෙන ත්‍රිලක්ෂණය වඩා වඩා ගන්න පැත්තකට යන්න පුළුවන්. ඕකේ අපි මේ කය තුල යම්කිසි මේ එක දැන් ඔහොම ඉන්නකොට මොනක් ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා නම් නැත්තම් මේ වදින තැන් ප්‍රකට වෙනවා නම් අත් දෙක වදින තැන පාද දෙක වදින තැන මේ කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙන තැන් මේවා හොඳට ප්‍රකට වෙනවා නම් ඒතනොත් දැන් නිරීක්ෂණය කරන්න පටන් ගන්න නිකන් ඉරියව්ව තුළ සමස්තයක් වශයෙන් පිහිටවාගෙන ඉන්නවා වගේම ඒක පැත්තකට දාලා සමහරවිට මේ කයේ වදින තැන් ප්‍රකට වෙනවා නම් ඒ තැන් පුළුවන් තරම් දැන් නිරීක්ෂණය කරන්න පටන් ගන්න. මොකද අපිට කියන්නේ ඉරියව්ව තුළ පැවැත්වූ පමණින් අපිට ත්‍රිලක්ෂණ පැත්තක් ඒ තරම්ම අහුවෙන එකක් නැහැ. මේකේ තියෙන සිදුවීම් මේ කය තුළ සිද්ධ වෙන යම් යම් ක්‍රියාකාරීත්වයන් දකින්නකොට තමයි සමුගක් වෙලාවට මේ මේ අපිට ඒකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉරියාපත භාවනාවේදී ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇවිදිනකොට ඒ යන යන එක ගැන හොඳට දැනුවත් වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මම අර කලින් ධර්මදේශනාවකදී විස්තර කළා වගේ අපි ඉන්නේ සාමාන්‍යයෙන් අතීතයේ හෝ අනාගතයේ සම්පූර්ණ මුලා වෙච්ච ස්වභාවයක. ඉතින් අපිට පුළුවන් කය මේ වෙලාවේ ඇවිදිනවා නම් අන්නේ ඇවිදින ඉරියව්ව පාවිච්චි කරන්න අපේ හිත මේ වර්තමානට ගන්න. ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉරියව්ව පාවිච්චි කරන්න පුළුවන් අර ඉන්න සිහින ලෝකයෙන් අයින් කරලා මේ වර්තමානට ගන්න. සත්‍ය පිටා නම් ඉන්නේ සත්‍ය පිටා ඉන්න ඉරියව්ව පාවිච්චි කරන්න පුළුවන් වර්තමානට ගන්න. හිටගෙන නම් ඉන්න හිටගෙන ඉන්න ඉරියව පාවිච්චි කරන්න පුළුවන් වර්තමානට ගන්න. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඉරියව් හතර හඳුන්ලා දීලා ඊට පස්සේ අර සම්පජඤ්ඤ පබ්බේදී තවදුරටත් ඉතින් මේක සෑහෙන පැතිවලට විහිදවනවා. මේ කියන්නේ ඉස්සරහා බලනකොට සතිමත් වෙනවා, පැත්ත බලනකොට සතිමත් වෙනවා, අත දිග හරිනකොට සතිමත් වෙනවා, හකුලනකොට සතිමත් වෙනවා, ඇවිදිනකොට සතිමත් වෙනවා, හිටගෙන ඉන්නකොට සතිමත් වෙනවා, කනකොට සතිමත් වෙනවා, බොනකොට සතිමත් වෙනවා. ඉතින් මේ හැම ක්‍රියාවක්ම සිහියෙන් සතියෙන් කරන්න උත්සාහත් වෙනවා. ඉතින් අන්න ටික ටික ටික අපිට එතකොට මේ කයෙන් සෑහෙන ප්‍රයෝජනයක් හම්බ වෙනවා. ඊට අමතරව ඉතින් Tamanට පුළුවන් දැන් ඔය වගේ ඉන්න අවස්ථාවේදී මේ කායික වශයෙන් දැනෙන ක්‍රියාවලීන් ආස්වාස ප්‍රස්වාස වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් අර හිතේ සියුම් භාවයේ වර්ධනය වීමක්, සම්පජඤ්ඤයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංකයට ගියත් සක්මනට ගියත් අනෙක් සෑම ඉරියව්වකදීමත් සියලු දෙය අභිබවා ශාරීරික පෙලීමක් වෙහෙසක් දාහයක් මතුව ඇදෙනේ. නිස්කලංකව ඉඳගෙන හිටියත් මෙම දැනෙන පෙලීම අංශු මාත්‍රයක්වත් අඩු නොවේ. නිරන්තරයෙන් නැවත නැවත සිදු කළ යුතුය ඇති ක්‍රියා මෙන්ම ස්වභාවික වැටෙන හුස්ම පවා පෙලීම ඉස්මතු කරයි. බොහෝ විට නොඑක් හේතුන් නිසා ශරීරයේ දැනෙන දාහය පෙලීම ඉන් සිත මදක් සිත මෑත් කරගෙන අනුන්ගේ දෙයක් ලෙස දැකීමට උත්සාහ කරමි. සියලුම දුක් පැමිණි දුක් පැණි රසයි ලෙස බාර ගැනීමටද යම් මට්ටමකට සිතට හැකියාවක් ලැබී ඇති බව වැටහේ. කිසුවෙකුට ගැලවිය නොහැකි මේ දුක දෙස ප්‍රතිපදාවේ දියුණුව සඳහා බැලිය හැකි තවත් ආකාර පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට මෙම දුක් සාගරයෙන් මෙම ජීවිතයේදීම ඊතරවන්ට වාසනාව ලැබේවා. හොඳයි. එසේම වේවා. කාගෙත් දන්නේ පොඩක් එන්නක බලන්න දුක් සාගරයෙන්. කැමති නැද්ද සාගරයෙන් එළියට එන්න බැරිද? මේ කැමති නැද්ද දෙන්න? නෑ ඒ කියන්නේ සමහරවිට ඒ කියන්නේ අපි නිකන් ටිකක් බහනා වැඩිච්ච කෙනෙක්ද නැත්නම් බහනා කාලයක් කරපු කෙනෙක්ද මට ඒක තමයි පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ. ඒ කියන්නේ තාමත් මේ භවනා කරන්න ලෑස්ති වෙනකොට මේ ඉරියව්වෙන් කිසිම උදව්වක් ලැබෙන්නේ නැතුව නගන චෝදනාවක්ද මේ තියෙන්නේ නැත්නම් කාලයක් තිස්සේ භවනා කරලා ඊට පස්සේ මේ හැමතැනම දුකක් තියනවා නේද කියලා තේරෙන තේරීමක්ද මේ තියෙන්නේ. ඒක තමයි මට පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ. සන්වාස භවනා කරලා තියෙන ටික කාලයක් අවුරුදු 4ක් 5ක් විතර. හරි. එතකොට ඒ කියන්නේ දැන් මොකද්ද කරන්න භාවනාව? ආනාපාන සති භාවනාව. හරි. ඒකේ කොයි කොයි තත්ත්වද වගේ ඉන්නේ? පටන් ගන්නකොටම හුස්ම තත්ත්වයක වගේ ඉන්නේ. හරි. ඊට පස්සේ? ඊට පස්සේ ඒකාකාරව සිද්ධ වෙන්නේ නැහැ කරන භාවනාව. එකම පරියන්කයකදී සමහරලාවට ඔක්කොම හොඳට සිද්ධ වෙලා ශාන්ත බවක් ඇති වෙනවා. ඒ කියන්නේ එකම පරයන්කේදී මොනවාද කරන්නේ? ආස්වාස ප්‍රසආ ආනාපාන සති විතරද කරන්නේ? හුඟක් වෙලාවට පටන් ගන්නකොටම හිස් බවක් දැනෙන්නේ. ඒක දිහා අරමුණු කරගෙන ඉන්නවා. ඊට පස්සේ අර ඊයේ මම ලිව්වා ඒක පෙලීමක් ශාන්ත භාවයක් අතර දෝරණේ වෙමින් වගේ පවතිනවා කියලා. ඒ කියන්නේ දැන් මෑනියෝ මීට කලින් ඒ කියන්නේ ආනාපාන සතියෙමද දිගටම වැඩුවේ? අවුරුදු 4ක් තිස්සේ ආනපාන සතිය ආනපාන සතියමයි. හොඳයි. එතකොට සක්මන කෙරුණාද? සක්මන් කරනවා. කරනවා. හොඳයි. එතකොට එතෙන්දි මොනවාද බැලුවේ? සක්මනත් ඉබේ කරන වගේ தත්වෙට එන එනවා වගේ ඒකයි හැම හැම පියවරක්ම පස්සට ඇදලා නැතිව යන ස්වභාවය හැමදේම ඇති වෙලා නැතිව යන ස්වභාවය වගේ දකිමින් සක්මන් කරන්න පුළුවන්. කියන්නේ විශේෂ දෙයක් අරමුණු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් නිකන් ගමන් කරනවා නිකන් මොකක් හරි අරමුණු කරන්න ගත්තොත් ඒක වෙහසක් වගේ. ඒක නිසා ඒක දැනෙනවද එහෙම වෙහසක්? අරමුණ කියන්නේ දැන් පාදේ දැනෙන දෙයට දැන් හිත යෙදුවොත් ඒක වෙහසක් කියලා හිත තේරෙනවද? ඊට පස්සේ හිත අයින් කරගන්නවද? ඒකෙන් අයින් කරගන්නවද හිත? ඊට පස්සේ අර ගෙවි යන දේවල් බල බල සක්මන් කරනවා. ඒ කියන්නේ හැමදේම වෙහසක් වගේ තේරෙනවා. තේරෙනවා. හරි. එතකොට ගෙවි යන දේවල් බලමින් ඉන්නකොට මොකද වෙන්නේ? එතකොට නිකන් සොයක් දැනෙනවා, ශාන්ත භාවයක් දැනෙනවා, ගත සැහැල්ලු වෙනවා, ඒ වගේ. හරි. එතකොට ඒ தත්තර ගන්න හිත. ඒ කියන්නේ එතන තමයි දුක අඩු තැන. අපි දුක අඩු තැන හොයාගන්නත් ඕනේ. ඇත්තටම මේකයි ඒ කියන්නේ අපි දැන් ඔය හිස් ස්වභාවයක් කියලා කිව්වට මේක මේ නැෂ්ඨාර්ථයෙන් නෙමෙයි හිස් කියන්නේ. එතන අපි ග්‍රහණය නොකරන අර්ථයෙන් හිස්. කියන්නේ මොකක්වත් හිත ග්‍රහණය කරන්නේ නැත්නම් එතන තියෙන නිදහසක් ඇත්තටම තියෙන නිදහස් ස්වභාවය අපිට හිස් ස්වභාවය කියලා කියන්න පුළුවන්. නමුත් එතන අර ඍණ ආකල්පයකින් නෙමෙයි එතන එතන අපි දකින්න තියෙන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන අරමුණක් නැහැ. හින්දම කෙලෙස් නැහැ. ඒ හින්දා මෙතන දුකකුත් නැහැ. හරි ඒකාකාරී හැබැයි. කිසිම වින්දනයක් නැහැ. කිසිම කිසිම අර දැන් අපිට රසයක් නැහැ ඉතින් අර සාමාන්‍යයෙන් අපි අපිටම අපි ප්‍රණීත ආහාරයක් ගන්නකොට ඉතින් ප්‍රණීත රසයක් තියෙනවා. නමුත් එහෙම එකක් මෙතන ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ ඒ தත්වය තුළ දැන් කියන්නේ සක්මනේදී ওই தත්තර හිත ගන්න පුළුවන් නම් ඊට පස්සේ ආයෙ බල කරලා අරමුණට දාන්න යන්නත් එපා. ඒතර කොහොමත් වෙහසක් නේ. තවන්න තේරෙනවා. ඔව් වෙහසක් බව තේරෙනවානේ. ඒතකොට අර නිදහස් භාවයේ තුළම දැන් හිත පවත් ගන්නවා. හිතට ටික ටික පුළුල් වෙන්න දෙන්න දැන්. ඒ කියන්නේ එක එක තැනකට හිර වෙන්න දැන් අපේ හිත පටු වුණාම ඒක හිර වෙච්ච ගතිය තියෙන්නේ. නමුත් හිත ටික ටික ටික ඈත් වෙලා විහිදෙන්න ගත්තාම, පැතිරෙන්න ගත්තාම අන්න හිතේ නිදහස හොඳට වර්ධනය වෙනවා. එහෙම අවස්ථාවක් සමහරලාවට එනවා. ඒ කියන්නේ මේ පැත්ත වර්ධනය කරනවා. S2 කියන්නේ පියාගෙන වුණාට මේ හොඳටම විවෘතව වගේ නිකන් ලොකු ඉඩක වගේ ඉන්න ගතිය. ඒ පැත්ත දිනු කරන්න. ඒ පැත්ත දිනු කරන්න පුළුවන් නම් සක්මනේදිත් S2 අරගෙන වුණත් ඒ தත්ත්වය ගන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් S2 මෑනියට පුළුවන් ද නිකන් සක්මනේ ඇවිදින ගමන් නිකන් වටේ බැලුවාම හිත එහෙට යන්නේ නැතුව Taman එක ඉන්න ගතියක් තේරෙනවද? එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඇවිදින්නේ. නිකන් ඔක්කොම නිදහසේ බලමින් ඇවිදිනවා කිසිම දෙයක් බරක් කරගන්න බෑ. මොකද එහෙම අරමුණු කරන්න ගියොත් වෙහෙසක් එනවා. වෙහෙසක් එනවා. හොඳයි. යන විදිහ හොඳයි. ඒ ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඒ ඒ වෙහෙසම දැන් තේරුම් ගන්න. මෑණියන්ට කළ තියෙන ප්‍රකාශය හොඳයි. කියන්නේ ඒ වෙහෙස තුලින්ම වෙහෙස අඩු තැනම හොයන්න දැන්. අඩු තැන කියන්නේ දැන් වෙහෙස අඩු තැන තමයි ඔය මොකක්වත් ග්‍රහණය නොකරපු තැන. මොකක්වත් උපාදාන මොනාහරි උපාදාන වෙලා නම් අනිවාර්යෙන් පෙනීමක් තියෙන. අනිවාර්යෙන් දුකක් තියෙන. හැබැයි ඒකම අපි අත්හැරලා දැම්මම නම් අන්න දුක අඩුයි. ඉතින් ඒ දැන් හිතන්න මම මගේ අතේ ඔන්න කිලෝ එකක බරක් තිබුණා. දැන් මේක බරයි කියලා තේරෙනවා. මම හිතන්න ග්‍රෑම් 500ක් අයින් කරා කියලා. දැන් දුක අඩු වුණා. හැබැයි මට තාමත් මම 500ක් දරාගෙන ඉන්නේ. තාමත් දුක තියාගෙන ඉන්නවා. තාත් පොඩ්ඩක් ඔන්න අයින් කරනවා. ග්‍රෑම් 250ක් අයින් කරනවා. තාත් පොඩ්ඩක් දුක අඩු වෙනවා. අන්න ඒ වගේ තමන් බලන්න මේ කොහොමද මේ යන ප්‍රතිපදාව හරහා එන්න එන්න නිකන් දුක දැන් මම මේ කියන්නේ හැමතිස්සෙම නෙමෙයි. ඒ වෙලාවෙදි හිතට ආතතියක් තියෙනවා නම් මේ ආතතිය දුරු වෙන විදිහට ඒ ඒ අනුව කටයුතු කරන්න. ඒ කියන්නේ දැන් සක්මනේදී නම් මොන සක්මනේදී සහැල්ලුවෙන් සක්මන් කරනවා. ඒක ඒ හරහා හිතන්න තා පොඩ්ඩක් ඔන දුක අඩු වෙනවා. ආතතිය අඩු වුණා. ඊට පස්සෙ පොඩ්ඩක් වටේ බැලුවා. ඒ හරහත් ඔන්න පොඩ්ඩක් ආතතිය අඩු වුණා. අන්න ඒ වගේ මේ නිදහස් ස්වභාවය තුළ ආතතිය අඩු වෙන ගතිය. එතෙන්ට දාන්න. ඒ යන විදිහ හොඳයි. හොඳයි. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් සතිය උපදේශ අනුව මම දැන් මෙතන යනුවෙන් සිටගෙන සිටින ආකාරයේ දෙස මනසින් බලා සතිමත් විමි. ඉන්පසු කීප වාරයක් සක්මනේදී සිත තැම්පත් වීමට තරමක වේගයෙන් එහා මෙහා ඇවිද්දෙමි. දෙපතුල් වල සතිය පීටුවා ඒ ඒ පාදය පොළවේ තබන විට ඒ ගැන සිත පීටවාගෙන ගමන් කළෙමි. හැරෙන විටද හැරෙන බව දැනගනිමින් වම් හා දකුණු කකුල් පොළවට වැටෙන විට වැටෙන විට සතිමත් වෙමි. දැන් මුළු සක්මන් කාලයේම කකුල්වර බරක් මැද ඇවිද බැඳ ඇති ඇතිවාක් මෙන් නොදැනේ. වැලිමලුවේදී වැලි වැඩියෙන් ඇති තැන්වලදී ඇඟිලි අතරින් වැලි මිරිකී යන අයුරු තෙත ඇති තැන්වලදී වැලි පතුල්වල ඇලී සිටින ආකාරයද දැනුනි. මෘදු වැලි මතදී පහසුවක් දැනේ. සමහර විට තුනී වැලිවල උල්සහිත පොඩි ගල් ඇනෙන අයුරුද දැක්කෙමි. ලනුපෙදුරේ මත යන විට දැනෙන තද ගතිය වැලුමලුවේදී නැත. නොයෙක් විට සතියට බාධා වන්නේ සිතුවිලිය. පසුව කල්පනා කිරීමේදී ශබ්ද හා දුටු දේ මට බාධා නොවන බව සිතේ. සිතවිලි එකින් එක කතන්දර ගොඩගසා දිගින් දිගට යෑම අඩුය. වැඩි වේලාවක් සක්මන් කිරීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි කිරීම ඉබේම වෙනස් වී මනසින් පාදවල ගමන් මාර්ගයේද එකක් බිම තබන විට අනක එසවන අයුරුද සතියට නැගේ. පර්යංකය මම දැන් මෙතන පහසුවෙන් වාඩි වීමේ සිතා ආසනයේ පට්ටල් වී වාඩි වූද කකුලක දන හිසේ අමාරුව විනාඩි 10කින් පමණ දැනේ. එය වේදනාවක් යයි මෙනෙහි කරන්නට සිදු වූද වේදනාව වේදනාව අඩුවන්නේ ඊටමත් සෙමිනි. වේදනාවද ටික ටික දැනෙමින් අදිෂ්ඨාණයෙන් යුතුව හුස්ම ඇතුල් වීම පිටවීමත් බලමින් සතිය පිහිටුවෙමි. කෙසේ වෙතත් පැය භාගයකට වඩා භාවනාවේ යෙදීමට නොහැකි විය. එනමුත් උදේ 5 සිට 6 දක්වා පරයන්කේදී මුළු කාල සීමාවම වේදනාව පාලනය කරගෙන සතිමත්ව සිටීමට හැකි විය. මෙම පරයන්කේදී කූඹියෙක් වැනි සතෙක් කන්පෙත්ත දිගේ යන අයුරුත් දැනි සතියෙන් ඒ දෙස බලා සිටියෙමි. මූණහරා අනෙක් පැත්තට ඒ සතා ගිය බව දැනුනි. ඇහි පිහාටුවලද ඇහි බැමෙහිද කූඹිය යනු කූඹි යනවා දැනුනි. ඉන්පසු එය නතර විය. අත ඔසවා සතා ඈත් කරන්නට සිතුණත් ඉවසීමෙන් අත නොසා ඒ දෙසට සතිමත් විමි. උදේ දාණයට gediye ගසන තුරු පර්යංකය හොඳින් කළෙමි. වැඩි අලුත් යමක් වාර්තා කිරීමට නොමැති බව සිතුණද මේ ලිව්වේ වාර්තා කිරීමෙන් භාවනාවේ භාවනාව වැරදි මඟක් ඔස්සේ යන්නේ නම් ඒ ඔබ වහන්සේගෙන් නිවැරදි කර ගැනීමටයි. උපදෙස් දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. යන විදිහ හොඳයි. දෙකට කරගෙන යන්න. ඒ කියන්නේ උත්සාහයෙන් කරගෙන යන්න. ඒ කියන්නේ සමහර ලාවට තින් පොඩ්ඩක් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒනට දැන් උත්සාහයෙන් කරගෙන ගිහිලා තියෙනවා. හොඳයි. දෙකට කරගෙන යන්න. අනිත් එක ස්වාමීන් වහන්සේ කමඨාන් ප්‍රශ්නයක් නෙමෙයි. ගෞරවනීය ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ ගස්කොලන් අහස තරු මුහුදු වෙරළ දෙස බලන්න කියා පවසා තිබෙන්නේ කුමන සූත්‍රයකදයි <laughs> දැන ගැනීමට කැමැත්තෙමි. <laughs> මට එහෙමනම් සූත්‍රයක නම් මතකයක් නැහැ. චුට්ටක් මම හරියට මම බලලා කියන්නම්. ඒ කියන්නේ අර එකක් තමයි පොඩ්ඩක් අනුමාන වශයෙන් කියන්න පුළුවන් අර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නිදිගිරාවට යන අවස්ථාවකටපත් වුණාම එතෙන්දී බුදුරජාණන් වහන්සේ උපදෙස් දීට දීපු තැන්වල ඒක තියෙනවද කියන එක මම චුට්ටක් බලන්නම්. හැබැයි තව කොහේ හරි ඒ කියන්නේ අර අපි හුඟක් වෙලාවට මේක බුදුහාඳුරෝ බුදුහාඳුරෝ කියන කීම කෙසේ වෙතත් ඒක තමන්ට ප්‍රායෝගිකව තමාට කෙනෙක් හිතා ගන්න පුළුවන් සමහරලාවට භාවනා කරනකොට සමහරලාට ඇතම් කෙනෙකුට අත්දැකීම් තියේවි ඒ කියන්නේ විපස්සනා වඩන්න වඩන්න සමහරලාවට මේ නිකන් කොටු වෙලා හිර වෙලා ඔක් කරන්න ගියාම හිතට ආතති ගතියක් වැඩෙනවා ආතති ගතියක් ඇති වෙන්න පුළුවන් එතකොට නිකන් ටිකක් විවෘත පරිසරයකට මේ ජනල් දොරවල් විවෘත වෙලා තියෙන ස්වභාවයකට යෑම තුළ අන්න හිත පැතිරෙන්න පුළුවන් ගතිය, හිතට නිදහස් වෙන්න පුළුවන් ගතිය සාමාන්‍යයෙන් දැනෙනවා. ඒ නිසා හිතේ ආතතියක් ගොඩනගිනවාද කියන ඉලක්කය නැත්නම් ඒ ඒ ඒ ස්වභාවය ගැන තමන් විමසිලිමත් වෙනකොට සමහරවිට තමන්ට තේරෙවි මේ ආතතිය ගොඩනගන්නේ අන්න නිකන් හිර වෙලා ඉන්න ගතිය තුළ. තමන් නිකන් ඉන්නේ කුණියන් කූඩුවක් ඇතුළේ ඉන්නවා වගේ. ඔක්කොම ජනල් හිතන්න නිකන් ජනල් දොරවල් ඔක්කොමත් වහගෙන මේ සම්පූර්ණයෙන් කාමරයක් ඇතුළටලා නිකන් සම්පූර්ණ මේ අපි හිතනවා සමහරවිට මෙතන හරිම නිශ්ශබ්දයි භවනා කරන්න පුළුවන් කියලා. සමහරවිට සමත පැත්තකින් සමහරට මේ වෙන්න ඉඩ තියෙනවා. නමුත් විපස්සනා පැත්තේදී නම් ඒකේ අනිත් පැත්තක් සිද්ධ වෙන හුඟක් වෙලාවට. විපස්සනා පැත්තකදී හිත නිදහස් වෙන්න නිදහස් වෙන්න ඒ හිත ඇලුම් කරනවා මේ විවෘත පරිසරය. ඒ හිත ඇලුම් කරනවා සාමාන්‍යයෙන් ස්වාභාවික පරිසරය. එතන තියෙන්නේ නිවීමක්. එතන තියෙන්නේ සාමාන්‍යයෙන් සැනසෙන ගතියක්. අල්ලගන්න නැති ගතියක් හැම පැතම පැතිරෙන ගතියක්. ඉතින් මේ පැත්තට යනකොට අනිවාර්යයෙන්ම සබා දහමට තමයි ඉතින් යන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් ඉන්න වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. දවස් දෙකකට කලින් ස්වාමීන් වහන්සේ කියපු විදිහට අර දැන් මඩ අර ඇවිදිනකොට අර ඇනටොමිකල් ෆිසියොලොජි විදිහට අර චිත්ත රූපම වෙන එක වෙන්නේ නැහැ. හරි. ඒ වෙනුවට මම ඊයේ අද දවස් දෙකේම නිරීක්ෂණය කළා සමහරක් වෙලාවට හරි ඉක්මනට සිතුවිලි එනවා. හරි. ඒක මගේ ජීවිතේට සම්බන්ධ දේවල් අතීතේ අනාගතේ වර්තමානයේ වෙන්න පුළුවන්. හරි. සමහරක් වෙලාවට බොහොම හිමින් එන්නේ. හරි. ඔය දෙක හතර නැති වෙලාවකුත් තියෙනවා වගේ දෝවල් කියලා දැනෙනවා. හරි. මේ දැන් මට අද මම කරනකොට මට කකුලේ කැක්කුමක් ආවේ. ඒත් මට හිතාගන්න බෑ දැන් මම මොකද කරන්න ඕනේ? තව දුරටත් සක්මන් කරනවද? නැත්නම් මේ කකුලේ කැක්කුම ගැන හිතනවාද එහෙම එකක් වුණහම මොකද කරන්න ඕනේ දැන් ඒ කියන්නේ සක්මනේදී කොහෙටද අවධානය තියාගෙන ගියේ යටිපතුල වලටද දැනීම් වලට හරි ඒක හොඳට හිත ඉන්නවද ඉතන ඉන්න පුළුවන් ඉන්න පුළුවන් එතකොට එහෙම යනකොටද තේරුනේ ඔය සිතුවිලි එන එකේ මේ මේක අඩු වෙනවා සමහරවිට අඩු මේ කියන්නේ පටතරයක් ඇතුව එනවා එහෙම තේරුනේ එහෙම කරගෙන යනකොටද ඔව් හරි යන යන විදිහ හොඳයි ඒ කියන්නේ අපිට ටික ටික ටික ඒ කියන්නේ සක්මනේ ඒ දැනෙන දැනීම තුළ හිතේ වැඩි ප්‍රමාණයක් එකඟ වෙන්න එකඟ වෙන්න ඇතුලේ පොඩ පොඩ පොඩ නිශ්ශබ්ද වීම තමයි වෙන්න ගන්නෙ. ඒ කියන්නේ සිතුවිලි ඇති වෙන්න ධාරිතාවය අඩු වෙනවා කියලා හිතා ගන්නවා. මොකද හිත නිකන් 100ක් නම් තියෙන්නේ. තාම 100 පාදයට අවිලා නැහැ. එයාගේ සෑහෙන ප්‍රතිශතයක් තාම වෙන දේවල් වල නිරත වෙනවා. එතන ඉඳන් සිතුවිලි ජනනය කරනවා. දැන් අපි මෙතන මේ ප්‍රතිශතය අඩුවේ අඩු මේකට මේකට අපි ප්‍රමුඛත්වෙ නොදී පාදයට ප්‍රමුඛත්වය දෙන්න දෙන්න මෙතන දුර්වල වෙන්න ගන්නවා. එතකොට අන්න සිතුවිලි ගන්න අඩු වෙලා මේකට තමයි වැඩියෙන් යන්න ගන්න. යන විදිහ හොඳයි. ඒ කියන්නේ නැචරලි මම মালටි ටාස්ක් පර්සන් කෙනෙක්. ඉතින් මට හිතෙනවා ඒ අර දැන් අර වැඩ කරනකොට එහෙම අර ගොඩක් දේවල් එකට කරන්න යෑම හන්දද මෙහෙම වෙන්නේ කියන එක. වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ মালටි ටාස්කින් වලදී නිකන් හිත පැති කීපයකට පැතිරලානේ තියෙන්නේ. එතකොට මේ එක තැනකට ප්‍රධාන අවධානයක් යොමු වෙන්නේ නැහැ. එකක්වත් ඉතින් හරියට කෙරෙන්නේ නැහැ කියනවා කියලා කියන්නේ. <laughs> ඉතින් දැන් භාවනාවේදී අපි පොඩ්ඩක් මුලදී يعني භාවනාවෙන් දැන් භාවනාවේ උනත් පස්සේ يعني විපස්සනාව කරහා යනකොට ඔය හැකියාව ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඔක්කොම ටික කීපයක් ඉතින් මේ සමාන්තරව මේ කටයුතු කරන්න පුළුවන් වෙයි. හැබැයි මුලදී එතෙන්ට දාන්න එපා. මුලදී පුළුවන් තරම් හිතේ සමාධිය හදාගන්න. ඒ කියන්නේ අපිට වැඩ රාජකාරී බහුලව කරන කෙනා අනිවාර්යෙන් සමාධිය අත්‍යවශ්‍ය වෙනවා යාට. මොකද එයාගේ හිත කොහොමත් විසිරලා වැඩි. එනිකන් සාමාන්‍ය අපි හිතමු ගෙදර මොකක්වත් වැඩක් කරන්නේ නැතුවනේ සාමාන්‍යයෙන් උයම් උයම් පිහම් කටයුතු ටික කරගෙන විතරක් ඉන්න කෙනෙක් නම් හිතේ එච්චර ප්‍රශ්න නැහැනේ. හිතේ යටින් බොහොම සුළු පරිමාණයක් තියෙනවා. නමුත් හුඟා රාජකාරී බහුලව හුඟා කටයුතු මේ වල හිත නිරතවගෙන ඉන්නවා නම් හිතේ විසිරීම හුඟක්ම වැඩි. ඇතුලේ කතාව හුඟක්ම වැඩි. ඒතර ඇහෙන හිත ඒ කියන්නේ ඇත්තටම වෙහසක් ගන්නම වෙනවා මේක සමාධියක් හදාගන්න. මේ ඒකට ඉතින් පුළුවන් තරම් අර මේ සක්මන ඊටාම හොඳයි. සක්මනේදී පුළුවන් තරම් ඔය යන විදිහට පොඩ පොඩ පොඩ පොඩ හිතට නිශ්ශබ්ද වෙන්න දෙන්න. පොඩ පොඩ සිතුවිලි ප්‍රමාණය අඩු වෙන්න දෙනවා. අවධානය දැනීමටම දානවා. ඒ කියන්නේ ඇත්තට මේ දැනීම් තුළ හිත පවත්වන්න හිතේ කතාවක් අවශ්‍යම නැහැ. ඉතින් ඒ දැන් අපි හිතන්න නම් හිතේ කතාවක් අවශ්‍යයි. සිතුවිලි අවශ්‍යයිනේ හිතන්න. දැන් මෙතෙන් දැනගන්න හිතේ ස්වභාවයක් හිතේ සිතුවිලි ස්වභාවයක් අවශ්‍යම නැහැ. ඉතින් අපි එකපාරට දෙන්න බෑ. පොඩ පොඩ පොඩ යාට ඒ தත්ත්වය පෙන්වලා දෙන්න. ඒ කියන්නේ ඒ ඇත්තරම ඒ తত্ত্বය තේරෙනකොට තමයි Tamanට තේරෙන්නේ මේකේ මේ කියන්නේ දැන් අපි අර සාමාන්‍යයෙන් සරලව තිබුණ මනසක් මේ නිශ්ශබ්දතාවයට එනකොට දැනෙන පරිමාණයට වඩා ප්‍රබල වෙනසක් හුඟක් විශ්ෂිප්තව තියලා මේ සිද්ධි රසක දීච්ච හිතක් මේ වගේ සරල තැනකට එන එද්දි දැනෙන ලොකු වෙනසක්. ඒ ඒ වෙනස දැනෙන්න දෙන්නයි තියෙන්නේ. කොහොමටත් මම මෙතෙන් මෙතෙන්ට ආවට පස්සේ පැයක් දෙකක් යනකොට මට දැනෙන්නේ මගේ ඔළුවට නිකන් දැන් මෙතන ගොඩ ගහලා තිබිච්ච පොත් ගොඩක්. හරි. අරගෙන ලයිබ්‍රරියේ රාක් වලට පිළිවෙලට ඇහිරුවා වගේ. හරි. හොඳයි. ඒ ගන්නට එනවා يعني භාවනා කරන්න හෝ නොකර මේ මෙතෙන්ට මේ පරිසරය හරහා ආවට පස්සේ. හොඳයි. ඔව්. දැන් මට අද දැනුනේ අර කරගෙන යනකොට කකුලේ කැක්කුමක් ආවා. මට හිතා ගන්න බෑ දැන් මං කැක්කුම ඒක ඒක නිකන් තේරෙනවද අරිට වඩා මේක ප්‍රබලයි කියලා. කැක්කුම. ප්‍රබල නම් ඒක බලන්න කමක් නැහැ. එක පාරක් එහෙම දැනුණා. ඒ කියන්නේ චුට්ටක් වැඩිපුර කැක්කුම තිබුණා. හරි. දැන් අර ඔකේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපි එතකොට අර ඒ අරමුණ අල්ලන්න යන්නේ. දැන් අර සක්මනේදී අපිට පොඩ්ඩක් හිතේ මේ ඒ අපිට ඕමනාව විදිහට හසුරුවාලීමේ හැකියාව හැදෙනවා. ඉස්සලා වම් පාදයේ තියෙනකොට එතෙන්ට අවධානය යොමු කරනවා. නෝ දකුණු පාදයේ තියෙනකොට එතෙන්ට අවධානය යොමු කරනවා. ආයි වම් පාදයේ තියෙනකොට එතෙන්ට අවධානය යොමු කරනවා. අපිට ඕන ඕන විදිහට දැන් මෙයාව හසුරවනවා. එයාට ඕන විදිහට තමයි මෙතෙක් කාලයක් අපිව හැසිරුවේ. දැන් අන්න අපි මේ අරමුණ හරහා අපිට ඕන විදිහට ආව හසුරවන්න ගන්නවා. ඒ හැකියාව හැදෙනවා. නමුත් අපි එක තැනක දැන් හිතන්න ධනේශ කියලා වම් ධනේශ නම් ඕක බලාගෙනම දිගටම සක්මන කරන්න ගියාම අර අර මේවක එන්නේ නැහැ. වේදනාවට පසනාවක් එනවා හැබැයි. ඉතින් ලොකු පාඩුවක් නැහැ. හැබැයි ඉතින් වැඩි අවධානය අතෙන්ට මේ පස්සේ මේක සමනය වුණොත් ආය අතෙන්ට දාන්න. හරි. දැන් තාමත් මට හැබැයි අර සක්මන් කරලිවරලා පර්යංකෙට මම ගොඩක් වෙලා කරන්නේ නැහැ. මට ඇත්තටම ගොඩක් වෙලා කරන්න බෑ ඒක. හ්ම්. ඒ කියන්නේ ගිහිලා ආඩි වුණාම සමහරක් වෙලාට දැනෙන්නේ තියෙනවා. තියෙන එක විතරයි. හහ. එෂ මේ ශරීරේ තියනවාද කියන එක ඇත්තට දැනීමක් නෑ. මම හැම වෙලාවෙම කරන්නේ හොඳට හුස්ම නෑ නෑ ඒක වැරදි. ඉතින් මේ අත් දෙක විතරයි නම් දැනෙන්නේ. ඒ දැනීමට හිත දැන් දැන්. ආනාපාන සතියෙන්ද පටන් ගන්නෙ. ඔව්. හරි. ඒකෙන් තමයි ගන්න උත්සාහ කරන්නේ. අනේ ආනාපාන සතියෙන්ද පටන් ගන්නෙ. ඒ කියන්නේ දැන් සක්මනේ ඉඳලා ගිහිල්ලා පරයන් ඉඳ ගන්නවනේ. හරි. පටන් ගන්න. හරි. ඒක තමයි මං අහන්නේ. එතෙන්දී ආනාපාන සතියද කරන්නේ? ඔව් එතකොට මම එදත් කිව්වේ මට හුස්ම හුස්ම වැටෙන එක මට දැනෙන්නේ නැහැයි කියන එක. අහහ. එතකොට මොකද දැනෙන්නේ? මට දැන් මේ දවස් දෙකේම නොටුනේ දැන් මෙහෙම අත් දෙක මම මෙහෙම තියන්නේ. හා. ඒක දැනෙනවා. හරි හරි. ඊට පස්සේ මම කරන්නේ ආයි හුස්ම කරගෙන පිට කරලා. හරි. ඊට පස්සේ ආනාපාන මේ මේ දැන් ඒ කියන්නේ හයියෙන් හුස්මක් කරන් පිට කරාට පස්සේ දැන් ආයෙ හුස්ම දැනෙන්න ගන්නවද? හුස්ම රැල්ල දිහා බලනවා. බලාගෙන ඉන්නවා. ඔව්. දැන් කියන්නේ නැවත නැවතම මේ ඌමනාවෙන් හුස්ම ගන්න සිද්ධ වෙනවද? නැත්නම් ඊට පස්සේ මේ පළවෙනි පාර විතරක් එහෙම කළා ඊට පස්සේ දිගටම ස්වාභාවික හුස්ම තුළ හිත පවත්වන්න පුළුවන්ද? නෑ සැරෙන් සැරේට කරන්න ඕනද? එතකොට මේක සමනය වෙන්නේ නැහැ. නැවත නැවත පාරනවානේ. හ්ම්. එතකොට සමනය වෙන්නේ නැහැ. ඒ හින්දා මුලපාර විතරක් අර විදිහට දිගට ඒක අරගෙන ඊට පස්සේ ස්වාභාවික හුස්ම රැල්ලේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඒ ඒ හුස්ම රැල්ල හැබැයි සමනය වේවි. සියුම්ම දැනෙන්නේ අනිවාර්යයෙන්ම සියුම්ම දැනේවි. ඒ ඒක සියුම්ම දැනීලා ඊට පස්සේ ඒක නිකන් නොදැනී ගිහිල්ලා ඊට පස්සේ හිතේ එකඟතාවයක් තියෙනවා නම් ඊළඟට අත් දෙක අතර තියෙන උණුසුම දැනෙනවා නම් ඒක බැලුවට වරදක් නැහැ. ඒකම හොඳින් බලන්න. ඒ කියන්නේ මෙතන නිකන් මං අභියෝගයක් වශයෙන් නිකන් හිතට දෙන්න මෙතන තියෙන්නේ ක්‍රියාකාරීත්වයක් කියලා. මෙතන මේ තනි මේ උණුසුම කියන එක නාමපදයක් නෙමෙයි. <laughs> එහෙම තේරුම් ගන්න උණුසුම කියන්නේ නාමපදයක් නෙමෙයි. මෙතන තියෙන්නේ ක්‍රියාපදයක් තියෙන්නේ. බලන්න පුළුවන් නම් බලන්න කියලා කියන්නේ හිතට. <laughs> එතකොට නිකන් අර මෙතන නිකන් ක්‍රියාකාරීත්වයක් තියෙන බව නිකන් යාට අභියෝගයකින් දෙන්න ඕනේ. එතන තමයි ධම්මවිචයක් කියලා කියන්නේ විමසන සුළුව බලනවා. මොකද්ද මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ කියන්නේ විමසන සුළුව හොඳට බලන්න ඕනේ. එතකොට තමයි මෙතන ඒ නොදකපු පැති අපිට තේරෙන්න ගන්න. මොකද හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ අර මොකුත් දන්නේ නැහැයි කියන තේ ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ. ආ. අය කමන්නේ. ඒ කියන්නේ හිත හිත හිත සසහල්ු කරගෙන. ඒක හොඳයි. ඒක හොඳයි. එතනට එන්න එන්න වෙනවා. ඒ කියන්නේ නැත්තම් අපිට මේක දාගන්න බැහැනේ. හිත පුළුවන් තරම් සහැල්ලු කරගෙන නිකන් පුංචි දරුවෙක්ගේ වගේ හිතක් හදාගෙන නිකන් බොහොම සරලව බලනවා. මොකද්ද මේ තියෙන්නේ? දැනෙන්නේ මොකද්ද? මොකක්වත් අර ඒකට පොතේ දැනුමක් ගාවන්න යන්න එපා. ඔව්. අවසර සොයනංශ. ඔව්. සොයනංශ මං සමාධියේ හිර වෙලා කාලයක් හිටියා. ඊට පස්සේ වහන්සේගේ 209 වැඩසටහනේ තමයි කමඨහන් ගත්තේ සමාධිය තුල ඒ තුලම ඉන්නේ නැතුව විපස්සනාවට හරවන්න කියලා එතනින් වේදනාව පස්සනාව බලන්න කියලා කියන වේදනාව 209 වැඩසටහනේදී වේදනාව හොඳට ප්‍රගුණ කරගෙන ඒ ටික බලාගෙන ගියා. සක්මන උනත් අරමුණක් නොගෙන යටි පතුලට හිත යොමු කරගෙන ඒ ඇති වෙන නැති වෙන දේවල් ඒ ලක්ෂණ බලවල යන්න පුළුවන් වුණා. එතෙන්දී සමාධියකට පවා යන්න පුළුවන් මට්ටම තිබුණා. ඒ කියන්නේ S2 වහගත්තොත් ඒ අවස්ථාවේදී සමාධි මට්ටමක් වගේ තිබ්බා. හරි. ඊට පස්සේ 211 වැඩසටහනෙදිත් ඒ ආකාරයෙන්ම කරගෙන ගියා කමඨහන් සුද්ධ කරගත්තේ නැහැ. ඊට පස්සේ දැන් මේ වැඩසටහනෙදී ආපු දවස් ඉඳන්ම සොයනස ගොඩක් මේ සක්මනේදී සිතුවිලි එනවා. ඒ කියන්නේ නොනවත්වා එනවා ඒක මේ මම නෙවෙයි ඇත්තටම සිත තුලින්ම නිකන් එනවා. ඒ කියන්නේ මම බලෙන් ගන්නව නෙවෙයි එනවා එනවා. ඒක සමහරලාට මේ තප්පර දෙක තුනක් එක දිගට අල්ලගෙන යන ගතියකුත් තියෙනවා. ඒක ඉවරෙද්දී ආය එකක් එනවා. දැන් මේ අද කතා කරන්න ඕනි කියලා සක්මනේදී ඊයේ ප්ලෑන් කළා. ඉතින් ඒ වගේ අර මේ එක දිගටම එනවා. ඊට පස්සේ ඒක පර්යංකයට ආවමත් ටික වෙලාවක් යනකම් ඒ අර කියවන ගතිය තියෙනවා. එතනින් පස්සේ හිත පුළුවන් තරම් වීර්යය යොදලා නෑ සක්මනේදී පොඩ්ඩක් ආයි අරමුණට දැම්මනම් හොඳයි. අරමුණේ හිත හිටින්නේ නැද්ද? අරමුණේ හිත හිටිනවා. ඒ කියන්නේ අරමුණ දැන් හිත දැන් ඔතන ඇතුලේ කතාව පටන් ගත්තොත් ඒක සමහරලාවට සමනය වෙලා යනවා. නමුත් සමනය වෙන්නේ නැත්නම් ආයෙත් අරමුණට හිත දාන්න. පොඩ්ඩක් අරමුණේ තව ටිකක් විස්තර බලන්න ගන්න. අරමුණ හිතන්න දැන් පාදේ වදිනවා පාදේ වදිනකොට ඔන්න තද ගතියක් දැනුණා. හැබැයි මේක ඊට වඩා දේවල් තියෙනවා කියලා හිතලා තේරුම් අරගෙන මේ තව පොඩ්ඩක් විමසිල්ලෙන් බලනවා මේ මොනවද තව අලුතෙන් තියෙන්නේ. මොනවද මම දැක්කේ නැත්තේ. කියලා නම් විමසන විමසන සුළුව බලනවා. එහෙමත් උත්සාහ කරනවා. ගොඩක් සැරයක් මේ ඒ දේවල් සමහර වෙලාවට දැනෙනවා. දැනලා ආයෙ ටික වෙලාවක් යනකොට අර අර විදිහට ඉස්සර <laughs> යනවා මේ මේ අර පහුගිය වැඩසටහන් වලද එහෙම උනේම නැහැ. ඊට පස්සේ පර්යංකේදීත් ඒ වගේ ඇවිල්ලා හිත සමාධි වෙන්න අර සමාධිගත වෙලා විපස්සනාවකට දාන්න ටික වෙලාවක් තිබ්බට වඩා යනවා. ඒ කියන්නේ කලින් වාර වලට වඩා මේ ටිකක් වෙහෙසක් ගන්න ඕනි ඒ සිත පවත්ව ගන්න. එතකොට ඊට මෙහාදී හිත නිකන් සංසුන් වුණාම ආයෙ හිත කියවන්න ගන්නවාද? ඒකද වෙන්නේ? හිතේ සිතුවිලි එනවාද? නෑ හිත සංසුන් වෙන්න කලින් ගොඩක් කියවනවා. ඊට පස්සේ සිත සංසුන් වෙනකොට අරතරන් නැහැ. අර කලින් තරම් කලින් තරම් කියවන්නේ නැහැ. හරි. ඒකලා කොහොමරි හිත සංසුන් වීගෙන ඇවිල්ලා සමාධිමත් වෙන එක දැන් මම ඔබ වහන්සේගේ කලින් ඊටකද උපදේශයක් දුන්න කෙනෙකුට අර සමාධියකට යන්නේ නැතුව මේ ඒක දැම්ම බෑ. සමා දැන් දැන් මහත්ය ඉන්න මට්ටමින් සමාධියකට පොඩ්ඩක් දාගන්න එක වටිනවා. සමාධිය හදලා ඕනේ දේවල් බලන්න. එතෙන්ද අපි සමාධියට සමාධියේ උමනාවක් තියෙනවා. එතකොට මම අර උත්සාහ කරා එහෙමත් කරලා බැලුවා. එතකොට ඇත්තටම මේ කායික වේදනාවන් ප්‍රබලව මේ ප්‍රමුඛ වෙලා දැනෙන්නේ නැහැ මේ සමාධියක් නැතුව. ඒක තමයි. සමාධිය ගන්න ඕනි. ඉතින් සමාධිය තුල ඉඳලා තමයි කායික වේදනාව බලන්නේ. අද මට තියෙන ප්‍රශ්නේ අර සිතුවිලි <laughs> කියවනේ. මම හිතන්නේ මගේ හැරලා යයි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි ඉන්න يعني එක එක කාල වකවානුවලද එක එක විදිහයි. ඉතින් අපිට ඒක හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ. දැන් යන විදිහ හැමදාම හරියටම නිකන් මේක අර හංස 45ට යනවා වගේ උඩටම ආවි කියලා. ලෝකේ උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. වගේ තින් ගමනක් තමයි තියෙන්නේ. දැන් අර දවස් පහක්ම ඔය தත්ති බැලුවා කතා කරන්න නැතුව ඒක තමයි පොඩ්ඩක්. <laughs> පොඩ්ඩක් වතුර ටිකක් බීලා එහෙම පටන් ගන්න. <laughs> යෝසපම් පපුව කියලා පටන් ගන්නයි තියෙන්නේ. <laughs> මේ දෙකට කරගෙන යන්න. ඒ කියන්නේ අපි කියන්නේ මේකෙදි ඒ කියන්නේ කොහොමත් කම්කටොළු හරහාම තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ මේක පොඩ්ඩක් පොඩ්ඩක් ගොඩ යනවා. ඊට පස්සේ I think ඇවිස්සෙනවා. ආයෙත් පොඩ්ඩක් සමනය කරනවා ආයෙත් ඇවිස්සෙනවා. ආයෙත් සමනය කරනවා ආයෙත් ඇවිස්සෙනවා. ඒ වගේ තමයි ගමන. ඉතින් ඒ කියන්නේ ටිකක් ඉතින් ඕක හැදෙනකන් සෑහෙන්න ඉතින් ප්‍රශ්න තියෙනවා ඉතින්. හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි භාවනා කරනකොට අර සිතුවිලි එනේවට වේදනාව තියෙනවනේ. මෙහෙම ඉඳ අපහසුකමට වේදනාව සිහි කරනකොට සිතුවිලි එන්නේ. ඒක හොඳයිද? නෑ මහත්යා නම් හැබැයි හිතේ මේ වෙකේදී සිතුවිලි ටික ඉවර වෙන තරමට හොඳයි. ඒ කියන්නේ දැන් හිත සමාධි වීමක් නෙවෙන්නේ. මහත්යා කියන්නේ හිත නිකන් මුලින් හිතන්න සිතුවිලි ටිකක් තිබුණා. ඊළඟට ඔන්න අරමුණක් එක්ක පිම්බීම හැකිලිමද කරේ? ඔව්. හරි. පිම්බීම හැකිලිම. පිම්බීම හැකිලිම කළේ ඊට පස්සේ නේ සමාධිය පැත් වීමක් ආනාපාන සතියට පුළුවන් වුණා. පිම්බීම හැකිලිම අවුරුදු දෙකක් විතර කරනකොට. ඔව්. දැන් දැන් කොහොමද දැන් මොකද්ද කරන්නේ ආනාපාන සතිය හරි දැන් ආනාපාන සතියෙන් වඩලා ආනාපාන සතියෙන් හිත එකඟ වෙනවානේ. එහෙම. ඒක උනාට පස්සේනේ ওই කෙලවරක් නැති ස්ථිර ටික එන්න ගන්නෙ. එහෙම. ඒ ඒ ටික එහෙම යන තරමට හොඳයි. ආ. මෙතන තියෙන්නේ නිකන් අර මේ මොකක්ද ඒකට කියන්නේ මේ දැන් අපි විරේකයක් එහෙම කරාම දැන් ඒ ටික පිට වෙච්ච තරමට සුවයක් තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතනක් තියෙන්නේ. يعني සමහරවිට හිත සමාධිමත් වුනහම ඔය වගේ නිකන් හිතන්න නිකන් හිතේ තැම්පත් වෙලා තියවිච්ච මොනවාදෝ ටිකක් එළියට එන්න ගන්නවා. නිකන් අපි නිකන් හිත බැස්සා නිකන් යට යට තට්ටුවකට බැස්සා. ඒක තීච්ච කුණු ටික දැන් එළියට යනවා වගේ දෙයක් වෙනවා. එතකොට ඉතින් අපි මේක විවෘත කරලා පුළුවන් තරම් යන්න දුන්න තරමට තමයි හොඳ. එතෙන්දා මෙතෙන්දී ආයි වේදනාවකට දානවා වෙනුවට පොඩ්ඩක් තව ඉවසලා දවස් දෙකක් යන්න බලන්න. මේ ටික පිට يعني මේ යන රටාව හැබැයි මේ මම මේ කියන රටාව වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත සමාධිමත් වෙන්නත් ඕනේ. උනාට පස්සේ අන්න ආයෙ සිතුවිලි එන්නත් ඕනේ. එහෙමනම් ඒ සිතුවිලි ටික යන්න දෙන්න. ඒ ටික දවසක් කීපයක් කොහොම ගියාට පස්සේ හිටියට වඩා නිකන් සාන්තියක් දැනෙනවා Tamanටම. හිතට වඩා නිකන් හොඳට ආයේ නිකන් සිසිල් වුණා වගේ දෙයක්, හිත තැම්පත් වුණා වගේ දෙයක් තමන්ට දැනෙන්න පුළුවන්. එහෙනම් මම හිතනවා වේදනාවට නොදා පොඩ්ඩක් ඔයකට යන යන වෙන දෙයට වෙන දෙයට දෙන්න. ඔව්. වේදනාවට දාපුවම අර වේදනාවත් සමනය වෙනවා. ඔව්. ඒක යාන්තම් තියෙනකොට ඒක දිහා බලා ඉන්න පුළුවන්. එතකොට සිතිවිලි නෑ. සිතිවිලි නැද්ද? නෑ. ම්ම් තා පොඩ්ඩක් බලලා මේප් කරන්න. මොකද අර අර ටික පිට වෙන තරමට يعني එතන يعني හිතේ සහනයක් ඇති වෙනවා. ඒ කියන්නේ හැබැයි අර රටාවට එන්න ඕනේ. සමාධි වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ටික වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික පිට වුණාට පස්සේ ඔන්න වේදනාවට වේදනාවට දාන්න පස්සේ. සමාධියටපත් වෙනවා ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් යන ඉස්සෙල්ලා සමාධියටපත්. හරි. හොඳට ඉන්න පුළුවන් පැය ඉස්සෙල්ලා පැයකමාටත් වැඩි හිටියා. පැය විනාඩි 45ක් ඉඳලා තියෙනවා. හරි. එතකොට කට්ටිය කියන ඒවත් ඇහෙනවා නිින්ද ගිහිල්ලාද කොහෙදත් කියලා. හරි. එතකොට දැන් දැන් දැන් මොකද වෙන්නේ? දැන් විනාඩි 5 නෑ නෑ මම කියන්නේ කොච්චර වෙලාවක් යනද සමාධි වෙන්න? විනාඩි 5ක් යනකොට සමාධියටපත් වෙනවා. හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ දැනෙනවද කය වේදනාවන්? වේදනාවල් මොකුත් දැනෙන්නේ නෑ සිතිවිලිමයි එන්නේ. එන්නේ. හ්ම්. දැන් එහෙනම් වේදනාව බැලුවේ කිව්වේ? ආ ඔය විදිහට ඔය විදිහට වාඩි වෙලා. මේ විදිහට වාඩි වෙලා මේ විදිහට නෙවෙයි මම පුට්ටු වෙන්නේ වාඩි වෙලා. හරි. මේ විදිහට වාඩි වුණාම වේදනාව තියෙනවනේ මේ. ඔව් ඔව් ඔව්. අපි වයසේ ඉන්නේ. ඔව් ඔව්. <laughs> ඒක බල බල ඉන්න පුළුවන්. නෑ අතන හොඳයි. කලින්ක හොඳයි. මොකද එතන ගාන්ට යන රටාව තියෙනවා. يعني හිත ගාන්ට මේ يعني වැඩන රටාව එතන තියෙනවා. පොඩ්ඩක් ඉවසලා සුදුරිට එකට යන්න දෙන්න. ඊට පස්සේ ආයෙ තැම්පත් වෙයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම කීප වතාවක්ම නිස්සරණ වනයේට ඇවිල්ලා භාවනා කරලා තියෙනවා. මේ භාවනා කරන වෙලාවේදී පාරයන්කේට කරන්නේ ආනාපාන සතිය. සක්මන වැඩියෙන් කරනවා. ඒ අවස්ථාවේදී භාවනා කරනකොට සිත සමාධිගත වෙලා අර ධාතු ධාතු කොටස් නිරීක්ෂණය කරලා ඒවා බලලා තියෙනවා. ඊට පස්සේ ගිය සැරේ භාවනාවට ආවට පස්සේ බොහන්සේ කිව්වා චිත්තානුපස්සනාවට යොදන්න කියලා සිත සිත පිළිබඳව ගවේෂණයක් කරලා කියන්න කිව්වා ඊට පස්සේ ඔබ වහන්සේට පැහැදිලි කරාට පස්සේ කිව්වා ඒ කරන විදිය හොඳයි සිතේ සිතවිලි අතර පරතරය වැඩි කරන්න සිතේ හිස් බව දකින්න කියලා කිව්ව බොහන්ස මතක දන්නේ. ඒකට ඒක එතකොට හිස් බව දකින්න කියන උපදේශය තමයි අන්තිමට ලැබුණේ. ඊට පස්සේ මේ සැරේ ආවට පස්සේ දැන් සිතේ හිස් බව දකින්නත් දවස් 3ක් විතර සිතහ සතිමත් බව හදාගන්න ඕනේ. මම දවස් 3ක් සතිමත් බව හදාගෙන පෙරේදා විතරෙන් නම් තමයි චිත්තානුපස්සනාව කරේ. ඒකද ඊයේ 7ට 10ක් විතර තියෙද්දි පාරයන්කේ ਬਾඩි උනේ මම ඊට කලින් සක්මනේදී තනික් වැඩ කරනකොටත් සිතේ සිස් බව දකිනවා. ඒතකොට සිතවිලි ඇවිල්ලා යන විදිය. හරි. ඔව්. සිතවිලි ඇවිල්ලා යන විදිය ඒවා ඔක්කොම දකිනවා. ඒවා සිතවිලි වේදනාවකින් තොරව දැන් කලින් වේදනාවක් ගෙන දුණු සිතවිල්ල පවා එහෙම වේදනාවක් නැතුව මගහැරලා යනවා ඒවා. එහෙම වෙනකොට ඊයේ පරයන්කේ දැන් සිතේ හිස් බව දකිමින් එහෙම එතන එතන කමක් නැහැ. දැන් ඒ කියන්නේ සිතුවිලි එන යන දිහා බලනවා. ඒ කියන්නේ එන යන දිහා බැලීම තුළ ඒ ප්‍රඥාව වැඩෙනවා. වැඩෙනවා. කියන්නේ සිතුවිලි ඕනම ඕනම සිතුවිල්ලක් ආවා අපි හැබැයි උදව් කරේ නැහැ හින්දා යන්න ගියා. ආයෙත් තව කෙනෙක් ආවා උදව් කරේ නැහැ. ඒකට මොකක්වත් ආවඩන්න ගියේ නැහැ. ඉතින් එයාත් ගියා. ඉතින් අර ඒ එනවා ඔන්න යනවා. එනවා යනවා. ඒ ඒ ඒ ආකල්පය හැදෙන්න දෙන්න. ඒ ටිකත් කරා. ඒ ටිකත් කරා. ඊට පස්සේ ඒ මේ වැඩිපුරම දැන් හිසි බව දකිමින් පාරයන්කයට එනකොට ඉක්මනින්ම පාරයන්කේදී හිත මේ සමාධිගත වෙනවා. මේ කොහෙද සමාධි වෙන්නේ? සමාධි කියන්නේ පාරයන්කේට ඉස්සලා වාඩි වුණාම හුස්ම දැනෙන්නේ නැහැ මට. හරි. මේ හුස්ම දැනෙන්න පොළොවට ස්පර්ශ වෙලා තියෙන ශරීරයේ කොටස් ගැන බලනකොට සම්පූර්ණ ශරීරය නොදෙනී යනවා. හ්ම්. නොදෙනී ගිහිල්ලා සිත විතරක් දැනෙන තත්වයක් ආවා. හරි. සිතනත් විනාඩි 45ක් විතර තුල සිතවිලි දෙකක් විතර තමයි ආවේ. 45 හරි. 45ක් තුල වගේ. හරි. මේ එතකොට ඒ හිසේ හිතේ හිස් බව දක්මින් දක්මින් ඉන්නකොට ඒ සමාධිගත බව තවත් වැඩි වෙනවා. හරි. තව දීර්ඝ විදියට වැඩි වෙගෙන වැඩි වෙගෙන ඒ විදිහට වෙනදා සිතවිල්ලක් ආපුහම මේ සමාධිගත தත්ත්වේ නැති වෙලා යන තත්ත්වයක් ඇති වෙනවා. මේ සැරේ එහෙම උනේ නෑ. හරි. ඒ කියන්නේ අර සමාධි ස්වභාවය තුලම ඉන්නවද? ඉන්නවා. එහෙම දිගටම හිටියා. හරි. මේ අර දීර්ඝ හුස්ම කීපයකුත් පිට ගියා. ඒ සමාධිය වෙනස් වුණේ නෑ. හරි. එන්න එන්නම සමාධිගත තත්ත්වේ වැඩි වෙලා විශාල ආලෝකයක් නෑ. අහසක් අහස ලොකු විශාල වැවක් වගේ ආකාශයක් ආකාශයක මේ හිස් බවක් වගේ දකින්න පටන් ගත්තා. ඉතින් මං දැන් වෙලාව ගිහිල්ලා ඇද්ද කට්ටිය ඔක්කොම ගිහිල්ලාද කියලා ඇස් ඇරලත් බැලුවා. ඒතකොට නෑ එතකොට 8ට 9ට 10ක් විතර වෙලාව මං ආයේ ඇස් පියාගත්තා. හරි. ඒත් ඒ සමාධිගත තත්ත්වේ නැති වුණේ නෑ. හරි. එතකොට දැන් ඒ කරුණ මේක හිතේ මායාවක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් ඕකේ රූප සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ දැන් ගස් කොළන් තියෙනවා නම් රූප සටහන් තියෙනවා නම් අපි දන්න කියන අය ඉන්නවා නම් එතන එතන අපි මේ එකක් හදලා තියෙන්නේ. ඒක ඒවට යන්න එපා. ඒවා ආයේ සංඥා වෙලා තියෙන්නේ. කියන්නේ අපි හිටියේ බොහොම සංඥා අඩු තැනක හැබැයි අන්න ආයෙත් ඒකෙත් ඉන්න අමාරුකම නිසා ආයෙත් අන්න හිත සංඥා ඉස්සරහට අරන් දීලා තියෙනවා. අපි ඒකට ඒකට වටිනකමක් දුන්නොත් අපි අහු වෙනවා. නෑ ස්වාමීන් වහන්සේ හිස් හිස් භාවයේ විශාලත්වය දැක්කේ. ඒක තමයි. එතෙන් එහෙමනම් අවුලක් නෑ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. භවයේ විශාලත්වයක්. ඒක ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන්න දෙන්න. ඔව් එතකොට දැන් ඒක ඒ විදිහටම වෙන්නේ අද ඉතින් අද දවසේ එහෙම එච්චරම සමාධි ගන්නට වෙන්නේ නැහැ. කමන්නේ. ඒක තමයි උඩ යනවා යට යනවා. <laughs> ඉතින් අපිට හැමදාම හැම පරයක්ක් ගන්න මේ විදිහටම වෙයි කියලා හිතන්න අමාරුයි. ඕකම තමයි අටලෝ දහම. <laughs> කටු කාගෙනම තමයි යන්න වෙන්නේ. හොඳයි. ටිකට කරගෙන යන්න. හොඳයි. විශේෂ ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ කමටහන් ගන්න කියලා හිතුණා මේ දුරබැහැර ඉඳලා ආපු නිසා මේ මම කාලයක් ඉඳලා භාවනා කරනවා මේ අවුරුදු 18ක් 20ක් විතර 18ක් විතර මේ මම දැන් අවුරුදු 7-8කට කලින් මම දවස් 30ක භාවනාවක් කරනකොට සක්මන් භාවනාවක් කිරීදී මට දැනුණා එක පාටම මම කියන කෙනෙක් නෑ වගේ එකක්. ඊට පස්සේ ඉඳලා මට මේ හුඟක් කාලවට භාවනා කරනකොට මේ ඒ අත්දැකීම් මේ කියන්නේ භාවනා පරියන්කේ හරි බලා ඉන්නකොට භාවනා ආරමුණේ ඉන්නකොට මේ නැතු ඒ කියන්නේ හිඩසක් වගේ ගතියක් එහෙම දැනෙන්න තියෙනවා. දැන් මං මෙහි ආවහමත් මේ හුඟක් වෙලාට මගේ අර ඒ ඊට පස්සෙත් මෙහි මීට ඉස්සෙල්ලා මං ආවා බන්ත දමජීව මේ දමජීව හාඳුරුවල අවුරුදු 7කට කලින්. එතකොට ගොඩාක් ධාතු මනසිකාරයේ මේ මේ වෙලාව පැද්දෙනවා වැනෙනවා කැරකෙනවා හුඟක් තියුණ දැන් ඒක නෑ. හරි. මේ දැන් මෙහෙදි මේ ඊයේ පෙරේදා අද එහෙම තියුනේ මේ භාවනා මේ කියන්නේ උස්ම කොහොමත් දැනෙන්නේ නැහැ පාඩු වුණාම මේ උස්මක් දැනෙන්නේ උනට යොමු කරාම අරමුණ මේ ශරීරය බැලුවම ශරීරය දැනෙන්නෙත් නැහැ ඒ වුණාට ඉතින් අවට සද්ද හරි ඒව එනවට ඒව ඒව එච්චර ගාණක් නැහැ. මේ හුඟක් කලාවට මට එහෙම මේ වැඩි මේ කොකු දාගන්න තු ඉන්න පුළුවන් භාවනා කරනකොට අඩු ගන්න. අනිත් වෙලාවට නම් හරි කොකු දානවා ගෙදරදී. මේ <laughs> මේ මේ ඊයේ මේ භාවනා කරනකොට අර මේ මේ මොකද්ද හොඳට මේ සමාධිගත වුණා මං අර දානට යන්නෙත් නැතුව ඉන්නවයි කියලා ප්‍රශ්න දැම්මම. ඉතින් මේ සාමාන්‍ය වහන්සේගෙන් මේ සමාධිගත වුණේ කොහොමද? ඒ වාඩි වෙච්ච ගමම ඊයේ 10ට වාඩි වෙච්ච ගමයි මගේ හුඟක් මේ ඇඟේ එහෙම අමාරු තියෙනවා මේ පළුදා ළඟ පුරාම මේ ඇඟ කැක්කුමයි අර පිටේ කොන්ද අමාරුකුත් තියෙන නිසා වාඩි වුණාට මං මේ නාල හැම වෙලාව වාඩි වුණා 10ට එහෙමම මේ ආ ඒ වේදනාව මොකුත්ම නැතුව ගියා. හිත එකඟුණා මේ බොහොම සානිපයක් දැන නැගට අර තිබිච්ච අමාරුත් එක්ක මේක. ඉතින් මට මේවා මං බල බල හිටිය මේ සද්දා නම් මනම් ඇහෙනවා. ඒවා ඉතින් යමක් මේ මේ අරමුණ ඒ කියන්නේ එනේම දැන යනේම දැක දැක හිටියාම හේමම ඇඟට දැනුණා නිකන් මේ සමාපත්තියකට වගේ නිකන් ගල් වෙනවා වගේ ගොඩාක් මුල ඉඳලම වගේ ඒ දිගටම හිටියේ මට ඉන්න පුළුවන් තියුණා තව කොච්චර ගොඩක් වෙලා මම ඉතින් අර මේ මොනවා ප්‍රශ්න දාන්න ඕනේ නැහැ කියලා නැගිටලා <laughs> ගියා පැය පැය භාගකින් විතර. මේ කියන්නේ මීට කලින් මීට කලින් ආනාපාන සතිය හරහා ගිහිල්ලා මොනවාද හරි විපස්සනා පැත්තක් වැඩුවද ඒකට? ඔව් ස්වාමීන් වහන්සේ. මුලදී හුඟක් මුලදීම මේ වැඩුවේ සමත ඊට පස්සේ විපස්සනා තමයි කළේ විපස්සනාම තමයි කරන්නේ. ඒ කියන්නේ මොනවාද ධාතු මනසිකාරයක් පැත්තක්ද නැත්නම් වේදනානුපසනාවක්ද? ධාතුව මනසකාරය ඉබේම එනවා සමනහස. දැන් මේක මේ නිකන් සමහරලාට දැන් අහන් ඉන්නකොටත් නිකන් ඇහැ අරන් ඉන්නකොටත් සමහරලාට නිකන් ධාතු ප්‍රකට වෙනවා. ඒක ඇහැ පියාගත්තම කොහොමද ටක් ගාලා නැති නිසා ධාතු ධාතු මනසකාරය තමයි එන්නේ. හරි. ඒ ඒවෙන් පස්සේ හිත සමනය වෙනවද? ඔව් සමනහස. හරි. එහෙනම් ඒ පැත්තට දාන්න පුළුවන් තරම්. ඒ කියන්නේ පුළුවන් තරම් දැන් හිත කියන්නේ බොහොම මේ ශාන්තව නැත්නම් හිත නිදහස්ව විවේකීව තියන්න උත්සාහත් වෙනවා. කියන්නේ අර තමන් තුළ තේරෙන්න ඕනේ තමන්ට නිකන් විවේක ගතියක්. එහෙමයි සමනාස. දැන්පත් වෙච්ච ගතියක්. එහෙම පේනවා සමනාස. මේ දැන් මාස කිහිපයක ඉඳලා මට විශේෂයෙන්ම තේරෙනවා දැන් හිත ටිකක් මේ ඒ කියන්නේ ඒ අර ආ මම මේ ගියා මේ පන්ති දමජීව හාමුදුරන්ගේ නිව්යෝක් රිට්‍රීට් එකට ගියා. ඒකෙදි මට මේ අර sound of silence ඒ කියන්නේ සද්ද නැති එක හුඟක් හොඳට ගැඹුරට දැනුණා. හරි. සද්ද නැති බව. ඒ ඒකෙන් ඒ අර එහෙම ගොඩක්. හ්ම් හ්ම්. යන විදිහ හොඳයි. يعني කරන්න තියෙන්නේ හිත පුළුවන් තරම් අර වගේ සංසුන්ව ඉන්න දෙනවා විවේකීව ඉන්න දෙනවා අපි ඌමනාවෙන් එයාලව මොකවත් කරවන්නේ නැහැ. එයාට තියෙන්නේ නිකන් විවේකීව ඉන්න පමණයි. හැබැයි එයාගේ පරණ පුරුදු වලට මේ අපි ඒ කියන්නේ බල කළා යාව හිර කළා තියාගන්නෙත් නැහැ. දැන් අර නිදහසේ ඉඳීම තුළ මොකක් හරි මේ බාහිරෙන් ඇති වෙන මොකක් හරි සිද්ධියක් කරා ආයෙත් මෙයා එතන ග්‍රහණය කිරීමක් වෙන්න පුළුවන්. ආයෙත් මෙයාගේ හිතේ කේන්තියාමක්, ආයෙ හිත විසිරීමක්, ආයෙ හිතේ මාන්නයක් ඇතිවීමක්, ආයෙ හිතේ රාගයක් ඇතිවීමක්. මේ විවිධාකාර පැතිවලින් ආයෙත් මෙයා මේ ඉන්න නිදහස් පරිසරයෙන් ඈත් වෙනවා. ඉතින් මේ නිදහස් පරිසරයෙන් ඈත් වුණාට පස්සේ අපි ආයෙ තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ ආයෙ දුකක්. මෙතන තියෙන්නේ ආයෙ ආතතියක්. ඔව්. ඉතින් ඒ ආතතියෙන් හිතන දහස් කරගන්න ඕනේ ඉතින්. ඉතින් ආතතිය ඇතුළේ ඉඳලා තේරුම් නැහැනේ. ඉතින් එතන තියෙනවා අන්න ආය දුක්ඛ සමුදයක් බලන්න. මොකක්ද මේ දුකට හේතුව? බලුවනම් අන්න ඒක අයින් කරන්න තියෙන්නේ. හේතුව අයින් කරන්න තියෙන්නේ ආයෙත් එයා මෙතෙන්ට එනවා. ආයෙ මැද්දට එනවා. ඔව්. ආයෙත් එයා එළියට යනවා. අපි තේරුම් ගන්නවා, අතහැරලා දානවා, ආයෙ මැද්දට එනවා. ඔව්. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ. දිගට දිගට දිගට මේ දේ වෙන්න ඉඩ හරින්න. දිගට දිගට ඒ කියන්නේ උපාදානව උපාදාන වලින් තොරව අනිසිතව තියන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය මේ අද මේ මම ප්‍රශ්නයක් අහන්න උදේ භාවනා කරනකොට මේ ඒ කියන්නේ හිත අර කොහොමද සමහරලාට ඔළුව නැවෙන්න ගන්නවා මම ඉතින් ඒකත් ඉතින් ඇඟට එච්චරම හර නැහැ කියලා මේ හදා ගන්න හදනකොට ඒ මේ භාවනා ඒ කියන්නේ දැන් ඒ නිපුණත්වය අඩු වෙනවා ඒ කියන්නේ එහෙම කරන්නේ නැතුවම අර එහෙම ඉඳලා එතකොටත් තේරෙනවා දැන් මුකුත් නැති වගේ තැන තැනින් වලට යනවා දැන් එහෙම බලනකොටම දන්නේම නැහැ නැතුව බව දන්නවා. එහෙම එහෙම තමයි යන්නේ. එහෙම කරගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ ටිකක් කය මේ හොඳ සැප පහසු ඉරියව්වකට දාන්න. අර නිින්දත් යන ඉඩ තියෙනවා. හැබැයි නිින්ද යන එකක් නැත්තම් හොඳට සැප පහසු ඉරියව්වකට දාන්න කය. දාලා ඒ කියන්නේ මොකද කයත් එක්ක නෙමෙයි දැන් යන්නේ තනිකරම හිතත් එක්ක යන්නේ. ඒ කය හැබැයි හොඳ සුවසේ තියෙන්න ඕනේ. එතකොට යාගින් කරදර නෑ අපිට. එහෙම සාහනස. එතකොට බෙන්න නැවුනහම එහෙම කෙලින් කරන්නේ. නෑ බෙල නැවෙන්නේ නැති වෙන්න කය තියන්න ඕනේ. හරි හරි හරි. හේතු කළා වගේ හේතු කළා වගේ තියන්න පුළුවන් නම් හාන්සි පුටුවක වගේ. ඔව්. <laughs> නිදා ගන්න බෑ හැබැයි. හරි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. එහෙනම් අපි පැය කමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. නැවතත් අද අද මේ ධර්ම දේශනා වාරයේ ටිකක් පරක්කු වෙනවා. බොහෝ විට 6 6 මාර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ මේ මේ කාලසටහන පොඩ්ඩක් හදාගන්න අපි 6:00 මාට තමයි අද මේ ධර්මදේශනාව පැවැත්වෙන්නේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.